එහෙමනම් ජය වේ අපට ඔබ සිහි කර යන ගමන. දැන් අපි බුද්ධ කියන ගුණය සිහි කරගෙන සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා හෙවත් බුද්ධත්වයට පත්වීම සඳහා බුදු වීම සඳහා අපි මේ ගමන ආරම්භ කරලා තියෙන්නේ. ඒ සඳහා අපට අවශ්‍ය කරනවා පළමුවෙන්ම බුද්ධ බීජය අවශ්‍ය කරනවා. බුද්ධ බීජය කියලා කියන්නේ දැන පැහැදීම කියන එකයි. දැන කියන්නේ ඥානය, පැහැදීම කියන්නේ ප්‍රසාදය. ඥාන ප්‍රසාද, ධම්ම ප්‍රසාද කියලත් මේකට කියනවා. මෙන්න මෙතනින් තමයි බුද්ධ ශාසනය ආරම්භ වෙන්නේ. බුද්ධ ශාසනයේ බීජය මොකද්ද? සද්ධාව. සද්ධා බීජං. සද්ධාව කියන්නේ දැන පැහැදීම කියන එක. අවෙච්ඡප්පසාද. දැනගන්නේ කොතනද? ඉන්න තැන. පහදින්නේ නොගිය තැනට. ඉන්නේ ලෝකේ. තව නොගිය තැන තමයි නිර්වාණය. ලෝකය කියන්නේ කොමක්ද කියලා දැනගන්නකොටම නිර්වාණයට පහදිනවා. ලෝකය කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. අසත් ධර්මයක්. කරදරයක්, ප්‍රශ්න ගොඩක්, දුකක්, අසහනයක්, පීඩාවක්. ඔය මොන වචනයෙන් කිව්වත් වැරද්දක් නැහැ. ආන් මේ ටික හොඳට දැනගන්න ඕනේ. අන්න එතකොට තමයි දුක්ඛේ ඥානං කියන එක ඇති වෙන්නේ. දුක්ඛේ ඥානං කියන්නේ චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යය. එතකොට දුක දැනගන්නකොටම එයා නිර්වාණයට තමයි පාදෙන්නේ. ආන් මේ විදිහට නිර්වාණයට පැහැදීගෙන ඉදිරියට යනවා. හැම ඉරියව්වක් ළඟදීම දුක දකින්න මම දැන් උගන්වලා තියෙනවා. ඒක තමයි සද්ධා භාවනාව කියන්නේ. දුක්ඛෝපනිසා සද්ධා කියලා කියන්නේ. දුක උපනිශ්‍රය කරගෙනයි ශ්‍රද්ධාව ඇති. එතකොට ඉස්සල්ලාම දකින්න ඕන දුක. චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යය දුක්ඛ සත්‍යය. දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ. පතිට්ඨිත කියලා කියන්නේ පිහිටීම කියන එක. ප්‍රകൃතිය ප්‍රතිෂ්ඨාව දුකයි. ලෝකේ පිහිටීම හේවත් ප්‍රතිෂ්ඨාවම දුකයි. දුක මත ලෝකේ පිහිටා ඇත. එතකොට මෙන්න මේ ටික අවබෝධ කරගත්තාම අපි කොතනකවත් මේ ලෝකයට පහදින්නේ නැහැ. ලෝකය හත හල යුතු දෙයක් කියන තීරණයටපත් වෙනවා. මම ඒ සඳහා දැන් දවස් කිහිපයක් මහන්සි වුණා. මේ පින්නතුන්ට කියලා දෙන්න. දැන් ඒක අවබෝධයටම ගිහිල්ලා ඇති. ලෝකය කියන්නේ ගත හැකි දේකුත් නෙමෙයි, ගත යුතු දේකුත් නෙමෙයි. මේක හල යුතු දෙයක්. අතහල යුතු දෙයක්. අතහල යුතු දෙයක් නම් අතහල හැකි වෙන්න ඕනේ. අතහල හැකි වෙන්න ඕනේ. හැකි දෙයක් නම් අපි ඒක කරන්නත් ඕනේ. කළ හැකි හැම දෙයක්ම කරන්න එපා. කළ යුතු දෙයක් තියෙනවා නම් කරන්න. කළ හැකි හැම දෙයක්ම කරන්න එපා. ඕනනම් කෙනෙකුට ලෝකය පදා ගන්නත් පුළුවන්. ඒක එහෙම කරන්න එපා. ඒක කළ යුතු දෙයක් නෙමෙයි. අසද්ධර්මයක් දුකක් බදා ගන්නවා කියන්නේ කළ යුතු දෙයක් නෙමෙයි නේද? එතකොට කළ හැකි හැම දෙයක්ම කරන්න එපා. බලන්න කළ යුතුද කියලා. කළ යුතු දෙයක් නම් කරන්න. හැබැයි කළ යුතු දේවල් අපට කළ නොහැකි නම් ඒක කරන්න බෑ නේද? කළ යුතු දේවල් තියෙනවා. නමුත් කරන්න බෑ. ඒක කරන්න එපා. කළ හැකි වෙන්නත් ඕන කළ යුතු වෙන්නත් ඕනේ. එතකොට දැන් මෙතෙන්දී අපි තීරණය කරන්නේ මේ ලෝකය කියන එක ගත හැකි දෙයක්ුත් නෙමෙයි ගත යුතු දෙයක්ුත් නෙමෙයි අනිත්‍යයි නම් ගත හැකි දෙයක් නෙමෙයි මේක දුකයි නම් ගත යුතු දෙයක් නෙමෙයි. එහෙනම් මේක හල යුතු දෙයක්. හල යුතු දෙයක්. අතහල යුතුයි. එහෙමනම් අතහල හැකි. අතහල යුතු නම් අතහල හැකි. ඒ සඳහා තමයි බුදු පියාණන් වහන්සේ අපිට ධර්ම දේශනා කළේ. සතිපට්ඨාන සූත්‍රයෙන් පෙන්වුම් කරන්නේ ඔන්න ඕක තමයි. මේ ලෝකයේ අතහරින ක්‍රමය. ඉස්සරලාම ඉරියාපත පබ්බ චතු සම්පගන්න පබ්බ කියන මේ අපේ ඉරියව් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නේ කියලා. කය සම්බන්ධ කරගෙන අපි පවත්වන ඉරියව්. මේ පරීක්ෂණයේදී අපි දැක්කා උදේ ඉඳන් රෑ වෙනකම් රෑ ඉඳන් එළි වෙනකම් මොකක්ද අපි මේ කරන්නේ? හොඳට හිතලා බලන්න. ඉඳ ගන්නවා, හිට ගන්නවා, හිට එහෙට මෙහෙට යනවා, ඉඳා ගන්නවා. ඊට අමතරව හෝදනවා, පියදානවා, කවනවා, පොවනවා, මල මූත්‍ර කරවනවා, බුදි කරවනවා. කොච්චරයි කරන්නේ? ඊළඟට මේක එළිය දාලා තියන්න බැරි හන්ද කියක් හදලා දෙන්නත් ඕනේ. ගේ ඇතුලේ නිකන් දාලා තියන්න බෑ. කණ්ඩා දින්න දෙන්නත් ඕනේ. ඒ සඳහා උදේ ඉඳන් රෑ වෙනකන් ඔහේ ඉතින් වෙහෙසටපත් වෙලා වෙහෙසටපත් වෙලා දුක් විඳ විඳ ඉන්නවා. බලන්න හොඳට කල්පනා කරලා ඔයිට වඩා දෙයක් කරනවාද කියලා. ඊළඟට පංචේ තණ්හාවට දාසියන් වෙලා පංචේන්ද්‍රිය පිනවමින් කල්ගත කරනවා. ඈ අඬන්න තැන අඬනවා, hina වෙන්න තැන hina වෙනවා. ඇලෙන තැන ඇලෙනවා, ගැටෙන තැන ගැටෙනවා. ඇලීම ගැටීම කියන්නේ තණ්හාව. කෙනෙක් ඇලෙන තැන ඇලෙනවා නම් ගැටෙන තැන ගැටෙනවා නම් එයා තණ්හා දාසයෙක්. තණ්හා දාපේ. ඊළඟට ඉඳුරන් පිනවනවා. ඉඳුරන් පිනවලා ඉඳුරන් පිනවලා තෘප්තිමත් වෙන්න බෑ. පුළුවන් නම් තෘප්තිමත් වෙන්න යම් කෙනෙකුට පුළුවන් නම් අවුරුදු 100ක් ඉඳුරන් පිනවුවත් අතෘප්තිකර තත්වයකදී තමයි එයා ජීවත් වෙන්නේ. ඇයි මේ ලෝකේ මොකක් හරි අඩුවක් තියෙනවා. ඌනෝ ලෝකෝ කියන්නේ ඒකයි. මොකක් හරි අඩුවක් තියෙනවා. ඒක නිසා තෘප්තිමත් වෙන්න බෑ. එහෙනම් සක්විති රජුරෝ ජීවත් වෙන්නේ අතෘප්ති කරලා. අතෘප්ති කරව ජීවත් වෙන්නේ. තේරුණා නේද? දැන් ඔය රජ කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. ඒ රජුරෝ කියනවා මට දැන් කිසිම දෙයකින් අඩුපාඩුවක් නැහැ. මම දැන් කිසිම දෙයකින් අඩුපාඩුවක් නැතුව හැම දෙයක්ම ලබාගෙන තියෙනවායි කියලා කියන රජුරෝ ළඟට ගිහිල්ලා කියන්න රජතුමනි මේ මේ නැගෙනහිර පැත්තේ රාජධානියක් තියෙනවා විශාල ශාස්ත්‍රීය රාජධානියක් ඒ ඒ රටේ රජුරෝ දුර්වලයි හමුදාවත් දුර්වලයි දැන් අර කිසිම අඩුපාඩුවක් නැත් නෑ කිව්ව රජුරෝ මොනවා කරයිද මොනවා කරන්නද හමුදාවක් යාව ඒක අල්ලගන්න කියලා ඈ දැන් ඉතින් රජා හිතාගෙන ඇයි දැන් හරි තමා කියලා ආයෙ නම් මොකවත් අඩුපාඩුවක් නැති වෙන්නේ නේද ඒකත් අල්ලගත්තන දැන්. ඊට පස්සේ පහවදාට තවත් එක්කෙනෙක් ඇවිදින් කියනවා රජතුමනි මේ බස්නාහිර පළාතේ හරිම ශාස්ත්‍රීය රාජධානියක් තියෙනවානේ. ඒ රටේ රජුරුව දුර්වලයි, හමුදාවත් දුර්වලයි. දැන් මේ කිසිම අඩුපාඩුවක් නැති රජා. මොකද කරන්නේ? ඒ පැත්තටත් හමුදාවක් යවනවා. ඒකත් අල්ලගන්න. <clears throat> ඊළඟට උතුරු දිගෙන් එනවා කෙනෙක් ඒත් වගේ කියනවා. දකුණු දෙකින් එනවා ඒත් වගේ කියනවා. හතර පැත්තටම මේ රජුරෝ මොකද මේ කිසි අඩුපාඩුවක් නැහැ කිව්ව රජුරෝ මේ හමුදා සේනාංකයවනවා. අන්න තත්ත්වය. මේ මනුස්ස ලෝකෙ නෙමෙයි දිව්‍ය ලෝකෙත් රජකම ගත්ත නෑ මහමන්දාත රජුරෝ කියන එකේන මහමන්දාත රජුරෝ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා සක්‍රය කියලා සටන් කරන්න ලෑස්ති වුණාලු. හ්ම් ඊට පස්සේ සක්‍රිය පාරක් ගහලා තියෙනවා. එවෙන් පස්සේ පිට සරණ බාල වුණා. සක්‍රිය තියලා තිනවා මායක හටන් කරන්න දෙන්න එපා. අපි දෙන්න එක්කලා මේක සාමදානයෙන් බෙදා හදාගෙන පාවිච්චි කරමු කියලා. බෙදා හදාගෙන දෙන්න එක්කලා පාවිච්චි කරන්න කොටස් දෙකකට බෙදාගෙන තියෙනවා. ඊට පස්සේ මේකත් මත වෙලා ආයෙත් සටනක් ආරම්භ කළා අනුසක්‍රිය එක්කලා. ඊට පස්සේ දුන්නල් පල්ලෙහාට වැටෙන්න. මේකට තෘප්තිමත් වෙන්න බෑ කියලා. මහමන් මහමන්දාතු රජුරුව ගැන කියලා තියෙනවා. ඊට පස්සේ මේ මහමන්දාතු රජුරුව මැරුණ තැන ඒ මැරෙන වෙලාවේ කියලා තියෙනවා තෘප්තිමත් වීමට බැරි පුද්ගලයෙකුගේ මරණයක් සිද්ධ වුණ ස්ථානය කියලා සඳහන් කරන්න තියෙනවා. තෘප්තිමත් වීමට බැරි පුද්ගලයෙක් මැරුණ තැන කියලා. මේ ලෝකෙම රාජ්‍යය අල්ලගෙන සක්‍ර රාජ්‍යය දිව්‍ය ලෝකෙත් අල්ලම ඒත් බැරි වෙනවා. ඉතින් ඔය මහා මන්දාතු රජුරවන්ට නෙමෙයි ඔය කාට කාටත් තම තමයි ඉතින්. ආර්ය පුද්ගලයෙක් නෙමෙයි නා. <clears throat> ඒ හැම කෙනෙක්ම අතෘප්තිකරව ජීවත් වෙන්නේ පින්නතුනේ. අතෘප්තිකරව ජීවත් වෙන්නේ. තෘප්තිකරව ජීවත් වෙන්න බෑ මේ ලෝකේ ඉන්න කෙනෙකුට. හැබැයි ආර්ය පුද්ගලයන්ට ඔය අතෘප්තිකර භාවය අඩු වෙනවා. ඒගොල්ලන්ට තියෙනවා එම් එකක්, ඉලක්කයක් තියෙනවා, අරමුණක් තියෙනවා. ඒ කට්ටිය ජීවත් වෙන්නේ ලෝකය කියන දුක වර්ධනය කරගන්න නෙමෙයි. මේ ලෝකයේ දුකයි කියලා යන්තම් හරි අවබෝධ කරගත්ත පුද්ගලයා මේක ගොඩ ගහන්න ජීවත් වෙන්නේ එයා මේ ලෝක වර්ධනය අතහැරලා තනවා. ලෝක මර්ධනය පටන් ගන්නවා. නිස්සරණ අධ්‍යාපයෙන් අස්කරණ අධ්‍යාපයෙන් ජීවත් වෙනවා. අන්න එයාට නම් තෘප්තිමත් වෙන්න පුළුවන්. එයා ලද දෙයින් සතුට වෙනවා. එයාගේ ජීවිතයේ ඉලක්කයක් තියෙනවා. මා ජීවත් වන්නේ කුමක් සඳහාද? ඔයගොල්ලෝ හිතලා බලන්න. දැන් මේගොල්ලන්ට මම පැහැදිලිව පෙන්නවා මේ ලෝකේ යථාර්ථය දුකයි කියලා. පැහැදිලිව පෙන්නවා මේගොල්ලෝ කිව්වා අපි දැක්කයි කියලා. දැන් මං අහනවා ඔයගොල්ලන්ගෙන්. ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ කුමක් සඳහාද කියලා. ඉතින් අවංකව කතා කරන කෙනෙක් මේ දර්ශනය ලබා ගත්ත කෙනෙක් නම් මොකද කියන්නේ? මේ ලෝකයෙන් අයින් වීම සඳහා මම ජීවත් වෙනවා කියයි නේද? මා ජීවත් වන්නේ මේ ලෝකයෙන් අයින් වීම සඳහාය. ලෝකේ අතහැරීම සඳහාය. ලෝකේ දුකක් කියලා දැක්කනම් තවත් මේක ගොඩ ගහයිද? ඒ සඳහා බොරු කියයිද? හොරකම් කරයිද? කේලාම් කියයිද? පරුස වචන කියයිද? දඬු මුගුරු ගනේද? ඈ මෙන්න මේ පාප කර්මයන් ඉවත් වෙනවා අනායාසයෙන්. එයාට සතුන්ට හිංසා කළා ලබා ගන්න දෙයක් නැහැ. ලෝකයේම දුකයි කියලා දැක්කාය. හොරකම් කරලා ලබා ගන්න දෙයක් නැහැ. කේලම් කියන අනුන් බිඳවලා පරුස වචන කියලා ගඳ මුගුරු අරගෙන මොනව අරක ගන්නද? මොනව ලබා ගන්නද? මේ මේ සද්ධාවේ ප්‍රතිඵලයක් වශයෙන් පාප කර්මයන්ගෙන් අයින් වෙනවා. එයාගේ එකම ඉලක්කය නිර්වාණයයි. තමන්ගෙන් මේ ප්‍රශ්නේ අහන්න ඕන. නිතර මහන්න මා ජීවත් වෙන්නේ කොමක් සඳහාද කියලා. ඛණ්ඩ ජීවත් වෙනවා කිව්වොත් ලැජ්ජාවටපත් වෙනවා. අඳින්න ජීවත් වෙනවා, ගෙවල් දොරවල් හදන්න ජීවත් වෙනවා, ලෝකේ ගොඩ ගහන්න ජීවත් වෙනවා කියලා කිව්වොත් මං හිතන්නේ මං ලාරිය පුද්ගලයන් ලැජ්ජාවටපත් වෙයි නේද? හ්ම්. එහෙමනම් මේ ආර්ය පුද්ගලයාගේ ඇතුලෙන් එනවා මා ජීවත් වන්නේ ලෝකේ අතහැරීම සඳහාය. එච්චරයි. මේ තීරණය තමයි තියෙන්නේ. සැප ලැබීම සඳහාය වෙන වචනයෙන් කියනවා නම්. මා ජීවත් වෙන්නේ සැප ලබන්න. එයා දන්නවා සැප තියෙන්නේ කොහෙද කියලා. ලෝකේ තුර නැති බවක් දන්නවා. එහෙමනම් එයා ජීවත් වෙන්නේ නිස්සරණ අධ්‍යාසයෙන් අස්කරණ අධ්‍යාසයෙන් යුක්තව ජීවත් වෙන්නේ. දැන් එයාට අවශ්‍යතාවයක් තියෙනවා. මොනවද? කුසට ආහාරක්, හිසට සෙවණක්, ඉනට වස්ත්‍රයක්, පිපාසයට මොනවා හරි බොන්න ටිකක්. මෙච්චරයි. ආන්ගේ අවස්ථාව ඊළඟ නතර වෙනවා. ඊට පස්සේ මෙයාට විවේකයක් ඇති වෙනවා. සැහැල්ලු ජීවිතයක්. සුබර ජීවිතයක්. විවේකී ජීවිතයක්. විවේකයේ තුලින් මොනවද ලැබෙන්නේ? විවේකජං පීති සුඛං. ඔන්න ඔය ධානවල විතරක් නෙමෙයි ඔතෙන්වත් ඔක තියෙනවා හැම තැනම තියෙනවා. යම් කිසි කෙනෙක් ප්‍රීතියට හැපේටපත් වෙලා ඉන්නවා නම් ඒ පුද්ගලයා විවේකයෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. අවිවේකී පුද්ගලයෙකුට ප්‍රීතියකුත් නැහැ, හැපේකුත් නැහැ. මොකවම්ම නැහැ. තේරුණේ? මෙන්න මේව අපි හොඳට තේරුම් ගන්න ඕනේ පින්නතුනි. මෙතෙන් ඇවිදින්න. දැන් අද මිනිස්සු ඇත්ත වශයෙන්ම මට පේනවා හරිම අවිවේකයෙන් ජීවත් වෙන්නේ. බලන්න දුවනවා, දුවනවා, දුවනවා, දුවනවා උදේ ඉඳන් රෑ වෙනකන් ඈ. රෑ ඉඳන් එළි වෙනකන් දුවනවා. හිමාඩුවක් නැහැ. තේරුණේ? බලන්න අපේ ඈත අතීතයේ පොඩ්ඩක් පිටිසම් කරලා බලන්න. අපි සිංහලයේ වශයෙන් පොඩ්ඩක් බැලුවට කමන්නේ. අපේ මුතුන් මිත්තු හිටියා ඔය අනුරාධපුර යුගයේ, පොළොන්නර යුගයේ මේ මුතුන් මිත්තෝ මේ බෞද්ධ සංස්කෘතිය තමාගේ ජීවිතයට පදනම් කරගෙන ඒ මත ජීවිතය ගොඩනගා ගත්තේ ඒ කට්ටිය හරිය විවේකයෙන් හිටියා. ඒගොල්ලෝ අහලා ඇති සද්ධාතිස්ස රජුව පැය 12ක් බණ ඇහුවයි කියලා. රජ කෙනෙක්. අද රජෙකුට කියන්නක පුළුවන් නම් විනාඩි 12ක් බණ ටිකක් අහන්න කියන්න. අද ඉන්න රජුරවන්ට බෑ. මොකද බැරි විවේකයක් නැහැ. අනේ හාමුදුරනේ අපිට විවේකයක් නැහැ. නමුත් අපේ පැරණි රජවරු ඈ අප්‍රසිද්ධියේ ඉඳගෙන ප්‍රසිද්ධියේ නෙමෙයි ජනතාව අතරට ගිහිල්ලා ජනතාවත් එක්කලා අනිත් ජන අනික් අයට හොයන්නත් බැරි වෙන විදිහට පැය 12ක් බණහලා තියෙනවා. ඔය කළු බුද්ධ රක්කිත හාමුදුරුව කාලකාරාම සූත්‍රයෙන් කළුගල් ආසනයක් මත කළු තිබිරි ගහක් යට ධර්ම දේශනා කරලා තියෙනවා. තේරුණේ? දේවානන්ද මේ බියන් දේවානන්ද තිස්ස තිස්ස රජුරෝ බණහලා තියෙනවා පැය 12 කොහොම බලන්න අපේ රජවරු බණ ආපු හැටි. සද්දාදේශ රජුට ඈ පැය 12ක් බණ ආලා තියෙනවා. රජ කෙනෙක්. මොකද බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වෙලා විවේකී ජීවිතයක් ගතකරන්න ඒ කට්ටිය ඉගෙන ගන්න තිබුණා. ඒ තුළින් ප්‍රීතියක් හා රැකියාවක් ඇති වුණා. නිරෝගීතාවය ඇති වුණා. ශරීර ශක්තිය ඇති වුණා. දැන් බලන්න මේ යෝධයල් කපලා තියෙන්නේ, එළවල් කපලා තියෙන්නේ බැකෝ එකක් ගෙනන් නෙමෙයි. ඒ කාලේ බැකෝ තිබුණේ නැහැ. යෝධයල. හ්ම්. එතකොට මේ මහා සමුද්‍රයේ පරයන වැව් කපලා තියෙන්නේ මොන වෙනද? කැට්ටෙන් උදැල්ලෙන් අතින් පයින් වැඩ කරලා ශ්‍රමයෙන්. ඈ අපේ රට ධාන්‍යාකාරයක් බවට පත් කරලා මහා පරාක්‍රම බව රජුරෝ අප්පුඩි ගාලා hina වුණා කියලා අහලා තිනව නේද? හැම හන්දියක් පාසාම හාල් කුරුල්ලක් තියලා අනුන්ට අරයි යන්න කියලා අරයි යන්න එකෙක් නැතිුණාන් පස්සේ අප්පුඩි ගාලා hina වුණා අද මගේ දරුවෝ බත් කාලා ඉවත් වෙනවා කියලා. තේරුණානේ පරංගියෙකු පාන් කාලා නෙමෙයි මගේ දරුවා ජීවත් වෙන්නේ බත් කාලා කියලා. අනේ අපි අනාගතේ රජතුමාට කවදා හරි ඒ විදිහට අප්පුඩියක් ගහන්න පුළුවන් වුණා. මගේ රටවැසියෝ දැන් බත් කාලා ජීවත් වෙනවා කියලා. දැන් කියන්න නම් සිද්ධ වෙලා තියෙනවා පාන් කන්න කඩ නැත්තම් බත් කාපල්ලා කියන්න. එහෙම දැන් කියන්න සිද්ධ වෙලා තියෙනවා නේද? පාන් කන්න කඩ නැත්තම් බත් කාපල්ලා. බෑ කියන්න බෑනේ. මම මේ කිව්වේ රටක සංවර්ධනයේ දියුණුව ඔන්න ඔතන තියෙන්නේ. ඉතින් අපේ පැරණි ඇත්තෝ යොකලේ තුනුරුවන්ගේ සෙවණේ ඉඳගෙන වෙන කොහෙවත් ඉඳගන්නේ නෙමෙයි. එදිතර වීරෝදාර ශක්ති සම්පන්න ශරීරයක් සහ හිතක් ඇති කරගෙන මහා යෝධයින්ට කරන්න බැරි වැඩ දැන් තියෙන බැකෝල්ට කරන්න බැරි වැඩ අපේ ඇත්තෝ කළා. ඒ කරලා විවේකයෙන් හිටියන එක නෙපුරු නේ කියන්නේ. පන්තල් ගියෙන් තියෙනවා බණ අහලා තියෙනවා රෑ එළි වෙනකම් බණ අහලා තියෙනවා. මම ගියෙන් සතුටින් ඉඳන තියෙනවා. හ්ම් ඉතින් මේවට කවුද රග කියන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් මම මේව අහගෙන පස්සේ ඉතින් ඒ කාලේ සමහරු කියනවා හාමුදුරුවනේ එදා ජනගහනේ අඩු හන්ද හැම හිටියා. අද ජනගහනේ වැඩි හන්ද අපිට මේ ප්‍රශ්නේ ඇති වෙනා තියෙනවා කියලා. ඔන්න උත්තරේ. ඉතින් එදා හිටියේ කෝටි 5ක් විතරයි ජනගහනේ. කෝටි 5ක් විතර හිටියලු. අද එච්චර නෑ නේද? අද ලංකාවේ කෝටි 5ක් ඉන්නවා. එදා කෝටි 5ක් විතර හිටියා වගේම ගහන්නේ. භික්ෂුණීන් වහන්සේලා විතරක් 90000ක් හිටියා අපි සුවර්ණ නැලචායේ මුල්ගම් මේ මේ මුල්ගම් තියෙන වෙලාවේ. භික්ෂුණීන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලා ලක්ෂ කීයක් ඉන්නේ නැද්ද? එතකොට පූජ්‍ය පක්ෂයේ ලක්ෂ 4ක් 5ක් විතර ඉන්න නම් ගිහි පක්ෂයේ විතර ඉන්න නැද්ද? කෝටි 5ක්වත් ඉන්නේ නැහැ නේද? කෝටි 5ක් විතර ඉඳලා තියෙනවා. එදා එහෙනම් වැඩියෙන් ජනගහණයේ ටික අවද්ද අද දෙනවද? එදා. ඊට තවත් දෙන උත්තරයක් තමයි එදා ජාත්‍යන්තර සම්බන්ධකම් තිබුණේ නැහැලු. අද ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන නිසා විවේකයක් නැහැලු. ඉතින් එහෙමනම් මේ කෙහෙම්ම ලයින් කරලා දාමු. ජාත්‍යන්තර. ඒක නිසා නම් මේ අවේ විවේකේ නැතුනේ. පින්නතුනේ අදට වඩා ජාත්‍යන්තර සම්බන්ධකම් එදා තිබුණේ. අද අඩුයි. අද කොයි රජාටද පිටරටින් මේ මේ ආභරණය වන්නේ අභිෂේකය කරන්න. කොයි රජාටද පිටරටින් මේ මේ දුහිත දුහිතකාවන් එවන්නේ විවාහ කරගන්න. රාජ අභිෂේකයට. විවාහ මංගල්‍ය වලට. එදා අදට වඩා ජාත්‍යන්තර සම්බන්ධකම් තිබුණා. ඒ එකක්වත් නෙමේ පින්නතුනේ එදා විවේකීට හේතුව බුදුදහමෙන් පෝෂණය වුණා වූ සමාජයක් තිබුණා. තුනුරුවන්ගේ සෙවණේ වාඩි වෙලා සිටියා. උපදින්නත් ඉස්සරලා ඉඳන් තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාගෙන ඉපදුනේ. හැම දෙයක් සඳහාම තුනුරුවන් ළඟටයි ගියේ. ආන් මේකයි. ආන් එදා සිංහල කියන වචනේ ඇහෙනකොට පෘතුගීසි කාරයන්ගේ නායකයාගේ කවුල් දෙක මැඩලින් ගහනවලු. ඒ පෘතුගාලේ ආණ්ඩුකාරයා කියලා තියෙනවා සිංහල කියන වචනේ ඇහෙනකොට එයාගේ කකුල් දෙක මැඩලින් ගහනවලු. එයා තමයි කියලා තියෙන්නේ ලංකාවේ ඉන්න කට්ටිය සිංහල ජනතාව හිස බූගාගත්ත කහපාට රෙදි ඇද්ද ගත්තේ වුන් වටේ ඉන්නකන් කිසිම જાතියකට පරාදක් ගන්න බෑ කියලා. ඒගොල්ලෝ දැනගත්ත වැඩේ මොකද කියලා. හේතුව හොයාගත්තා. හේතුව බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ හැදියාව, තුනුරුවන්ගේ ආශිර්වාදය යට තුනුරුවන්ගේ සෙවණේ වාඩි වෙලා ධාර්මික ජීවිතයක් ගත කළා. ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් සමාජයක් එදා තිබුණා. ඒක නිසා ඒගොල්ලන්ට දුවන්න අවශ්‍ය නැහැ තැන් තැන්වල. ඒම් එකක් තිබුණා, ඉලක්කයක් තිබුණා. ආන් ඒක පොඩ්ඩක් අහිම මතක් කරගන්න ඕනේ පින්නතුනේ. ඒවා පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ. අද ඒ தത്വෙටම ඒ සමාජයට යන්න බැරි වුණාට මොකද අපිට පුළුවන්කම තියෙනවා ඉලක්කයක් ඇතුව ජීවත් වෙනවා නම් අවශ්‍යතාවය ළඟ නතර වෙන්න පුළුවන්. ඒක නම් පුළුවන් හැබැයි. ඒක නිසා ඉලක්කයක් ගන්න ඕනේ කට්ටිය. නිතරම හිතන්න මා ජීවත් වන්නේ කුමක් සඳහාද කියලා හිතන්න. අන්න එතකොට ඇතුලෙන් එනවා සැප සෙවීම සඳහා මා ජීවත් වෙන්නේ. සැප සෙවීම සඳහා. ඊළඟට තමන්ගෙන් මහගන්න මොකද්ද මං සැපේ කියන්නේ? මේ ලෝකයේ තුල තියනවද කියලා අහන්න. ආන් එතකොට ගියයි නෑ. ලෝකයේ තුල නෑ. එහෙනම් මා කුමක් සඳහාද ජීවත් වෙන්නේ? ආන්න ඊළඟ ප්‍රශ්නය. ලෝකය අතහැරීම සඳහා. ලෝකය අතහැරීම සඳහා. ඒ වුණාට මට ජීවත් වෙනකන් අවශ්‍යතාවයන් ටිකක් තියෙනවා. අත්‍යවශ්‍යතාවයන් ටිකක්. හිසට සෙවණක්, කුසට ආහාරයක්, ඉන්නට වස්ත්‍රයක්, පිපාසයට මොනවා හරි බොන්න ටිකක්. එච්චරයි. මේ මේ தത്വයට මහ ජනතාවපත් කළොත් පින්නතුනේ ආන් එදාට විවේක ජං පීතිසුඛං කියන தത്വයටපත් වේ. විවේකයේ තුලින් හටගත්තා වූ ප්‍රීතියෙන්, තනසීමෙන්, සතුටෙන්, निराවල් පැහැදිලි ජීවිතයක් මිනිස්සු ගත කරයි. ඔන්න උතෙන්ද යාම තමයි අපගේ ප්‍රමාර්ථය. ඒ සඳහා තමයි මේ භාවනාව, ඒ සඳහා තමයි අපේ සීලය, ඒ සඳහා තමයි අපේ කාලය. ඔන්න ඕක තමයි අපිට සාන්දෘෂ්ටික වශයෙන් මේ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල විය යුත්තේ. අද වෙලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න පොඩ්ඩක්. <clears throat> හොරකම් කරනවා, බොරු කියනවා, කපටිකම්, කෛරාටිකකම් ඈ ඔය ඔක්කොම කරන්නේ මොකටද? ලෝකේ අතහරින්නද, ලෝකේ කොට ගන්නද? ඕන දුවනවා, දුවනවා, දුවනවා අතිවේගී පාරවල් හදාගෙන තව හැදුවේ නෑ දෙන්නේ. තාව අවුරුද්දක් දෙකක් ගියාන් පස්සේ තුවයි කිස් පිස් කිස් කිස් ගන්නකොට කම්මට ගිහිල්ලත් ඉවරයි. අපිට දකින්නවත් හම් වෙන එකක් නෑ. අධිවේගී වාහන වෙන්නගෙන ඈ අනේ අපිට යන්න කබල් පාරවල් ටික ඉඩ ඇති නේද? අපේ කබල් පාරවල් ටික ටිකක් ඉඳ අඩුවේ නේද? ඉන ඉඩ ඇති නේද? අනේ උඩින් යන්නත් පුළුවන් වාහන ටිකක් ගෙන්න ගත්තොත්. අපිට විනින් යන්න පුළුවන් ෂෝක් එකකට කරදර නැතුව. ඈ ඉතින් ඔය උඩින් උඩින් යන කට්ටියෙන් අහන්නකෝ දැන් මොනවද කට්ටිය කරගෙන තියෙන්නේ කියලා. දැන් සතුටින් ඉන්නවද කියලා අහන්නකෝ. පරම්පරා 7කට නෙමෙයි පරම්පරා 77කට හම්බ කරගෙන ඉවරයි. නමුත් මුන් දැන් තමයි වැඩියෙන් හම්බ කරන්න ගන්නේ. පරම්පරා 77කට ගොඩ ගහගෙන තියෙනවා. ආණ්ඩුව කියලා දැන් ඉතින් ඇද්ද ඔය කතිය. පිපිස්සු කතා කරනවාද ඔය? තව මම පටන් ගත්ත විතරයි කියන්නේ. ආන්න ඔනිකමද කියලා යනවා. ඈ දැන් සතුටින් ඉන්නවද කියලා අහන්න. අනේ මොන සතුටක්ද අප්පා අපිට? ඈ මොන සතුටක්ද? විවේකයක් නන්නන්නේ නේද? මේවා ගැන හිතන්න වෙන්නතනේ. බෞද්ධයන්ට සතුටින් ඉන්න පුළුවන්. ලද දෙයින් සතුටු වෙනවා. අපි හැමදාම සතුටින් ඉඳගොත්. ආන්නේ ටික අපි මේ ටික ගැන හිතන්න ඕනේ. මට ඕනේ ඔන්න ඔය ටික කියලා දෙන්න මේ මිනිස්සුන්ට. වෙන මොකක්වත් අවශ්‍ය නැහැ. සතුටින් ජීවත් වෙන්න උගන්වන්න. විවේකයෙන් ජීවත් වෙන්න උගන්වන්න. තේරුණා නේද? අතීතය ගැන පොඩ්ඩක් හිතන්න වන්නම් ගාක් මතක් වෙනවා අතීතය ඇත්තටම. ඔය ඉස්සර අපේ තාත්තලා හැම කුඹුරු වැඩ කරනවා. ඒගොල්ලන්ට නෑ නෑ මගේ කුඹුර කියන එක. අපේ කුඹර කියන එක මගේ කුඹර කියලා එකක් නැහැ. හාන්න ගියාම 20 බානයි 30 බානයි බඳින්නේ. වෙල්ලාය ඔක්කොම හාගෙන හාගෙන හාගෙන යනවා මේ අරයාගේ වෙල මේ මියාගේ වෙල එහෙම එකක් නැහැ. ඒගොල්ලන්ගේ විනෝදාංශය. මම දැකලා තියෙනවා 60 දැකලා තියෙනවා. හරක් 50 බානයි. 60 බානයි. මුළු වෙල්ලායම එක දවසට මේක අරයාගේ වෙල මේක වෙයාගේ එහෙම එකක් නැහැ. ගොයන් කපන්න ගියත් ඒ වගේ. 100ක් 200ක් යනවා කයිය. දිගටම කපාන කපාන කපාන යනවා. ඉතින් ඉබඳු සමාජයක් මේ අපේ අද්දකින් දැකලා තියෙනවා. ඔය ඉස්සර අපේ තාත්තලා හැම පොල්ලත් බඳින්න කොහොමද දන්නවද? වහලෙත් නගිනවා. නැගලා වහලේ කඩනවා. වටන පොල්ලතුලින් ගලවලම දානවා. තනියෙන් කරන්නේ ඒක. ඒ කරලා වාඩි උඩ ගිහලා හූවක් කියනවා. හූවට හූව දියෝ පොල්ලත් බඳින්න වරෝ කියලා මගේ හැර දැකලා තියෙනවා. මේ 25 30ක් වටේට එකතු වෙලා ගේ දෙට්ට ඇවිල්ලා හතර වටෙන් එනවා 25 30ක් 40ක් එනවා. කට්ටිය ආව පොල් අතුරේ බැඳලා කැම ටික දුන්නා ගියා. බලන්න තනියෙන් වාහනයක් ගලවන්නේ මොනතරම් Tamange ඥාතීන් පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්න නේද? එන බව දන්නවනේ. හුවක් කිව්වා තියෙනවා. දැන් හුවක් නෙමෙයි. මර හුවක් කිව්වට එකක්වත් දෙන්නේ නැහැ. එන්න ඉන්න එපා කියලා කිව්වා. උන් ගිහිල්ලා නෑ පර වැඩ කරන්න. පර වැඩ කරන්න ගිහිල්ලා තමන්ගේ වැඩ කරන්න. ඉස්සර ගොවිතැන් කරගෙන ඈ වත්ති පිටියේ පැදුරු වියාගෙන පොල් නතු වියාගෙන අලබසල හිටවගෙන ස්වාධීන ජීවිතය නිදහස් ජීවිතයක් ගත කළා. පර වැඩ කරගෙන. අද පර වැඩ තමයි කරන්නේ ඉතින්. හ්ම්. ඉතින් මේවා කියනකොට කැමතිින් නැතුව ඇති. අන්න හරි සන්තෝෂයෙන් කියන්නේ. මේ අපේ ගම් වල අපි දන්න කාර දැන් අවුරුදු 50කට ඉස්සර. අද නම් ඉතින් ඒ හොඟා පිරිලා ගිහිල්ලා මන් දන්නේ නැටි. කොහොම වුණාද මන් දන්නවා. සමගියක් නැහැ. අල්ලපු කුමරු අපරන්නේ කවද්ද කියලා ඊළඟ කුමරු මිනිහා දන්නේ නැහැ. දැන් කුමරු යායට අහන්න බලන්න. එයා දන්නවද අනික කුමරු අපුණා අපි දන්නේ මට කියලා නැහැ. ඌ මට හොරෙන් වපුරන්නේ. <laughs> ඔය දෙයක් තියෙනවා. ඉස්සර වෝකලේ විනෝදාංශයක් වශයෙන් අපේ පෙරණියත් විනෝදාංශයක් වශයෙන් කළේ. ඉතින් ඒවත් හොඳට මතක තියාගෙන අපි අන්න ඒ විදිහේ බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වුණ සමාජයක් බිහි කරමු. බිහි කරන්න පුළුවන්. මේක කල හැකි දෙයක්. කල යුතු දෙයක්. අන්න එදාට අපි විවේකයේ තුලින් ප්‍රීතියක් ලබනවා. ලද දෙයින් සතුට වෙනවා. අපි හැමදාම සතුටින් ජීවත් වෙනවා. ගොඩවල් කඩාගෙන වැටේ. ඒම් එකක් දෙන්න ඕනේ. ඔක දෙන්නේ ශ්‍රද්ධාවෙන්මයි වෙන්නේ. ශ්‍රද්ධාව ඇති කරලා දුන්නේ නැති ආයේ මිනිහා එතනින් පටන් ගන්නවා වැඩි. අස් කරන වැඩි පටන් ගන්නවා. ආන් ඒකයි මේ ශ්‍රද්ධා භාවනාවට මම විශේෂ කෙනක් දෙන්නේ ආන් ඒකයි. ලෝකේ යථාර්ථය දැක්ක හැටි යන්න පටන් ගන්නවා. එතකොට බොරු කියන්නේ ඉතින් අවශ්‍ය නැහැ මොනවට බොරු කියන්නේ මොනව ලබා ගන්නද බෑ. මොනව හොරකම් කරන්න තියෙන්නේ? දුකද හොරකම් කරන්නේ. ඈ කවුරුත් හොරකම් කරන එක නෑ මේක හරියට අවබෝධ කරගත්තොත්. සත්ව හිංසා කරන්නේ මොනව ලබා ගන්නද? අවි ආයුධ ගන්නෙ මොකටද? තේරුණා නේද? කේලම් කියන්න, පරුස වචන කියන්න. මේවා අනායාසයෙන්ම අයින් වෙනවා පින්නතුනේ. අනායාසයෙන්ම අයින් වෙනවා. ඒව තමයි සීලය කියන්නේ. පිරිසිදු සීලය කියන්නේ ඔන්න ඕකයි. පොරොන්දු දෙන්නේ නැහැ කාටවත් කියලා. මම බොරු කියන්නේ නැහැ හොරකම් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්නේ එයාට අනවශ්‍ය තත්ත්වයකටපත් වෙනවා ඈ මොනවටද මම මේවා කරන්න කියන තත්ත්වයකටපත් වෙනවා අන්න ඒක තමයි නිදහස් සීලය කියලා කියන්නේ පාප කර්මය කියන්නේ අසත් ධර්මය අසත් ධර්මය කියන්නේ ලෝකේ අසත් ධර්මය කිව්වත් එකයි පාප කර්මය කිව්වත් එකයි ලෝකේ කිව්වත් එකයි කලයුතු සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි සත්වරය කියලා කියන්නේ සද්ධර්මයේ සද්ධර්මය කියන්නේ ලෝකෝත්තර සුවය. ඒ සඳහා අපි ගමන් කරන්න ඕනේ. මේ මේක තමයි අර සීල භාවනාවේ මම අර කීයේ තව ටිකක් කියන්න ඕනේ කියලා. ආන් ඒකයි. දැන් සද්දා භාවනා, සීල භාවනා දැන් ඉතින් මේගොල්ලෝ අදිෂ්ඨානයක් ඇති කරගෙන ඉලක්කයක් ඇති කරගෙන ජීවත් වෙන්නේ කුමක් සඳහාද කියලා පරමාර්ථයක් ඇති කරගෙන ඒම් එකක් ඇති කරගෙන ඉස්සරහට යනවා. මා ජීවත් වෙන්නේ නම් සැප ලබන්න. එතකොට කියන්නේ දැන් පොයි බල්ලද හඳුරුනේ දුක් ලබන්න ජීවත් වෙන්නේ කියලා. මං කියනවා ආර්ය පුද්ගලයෝ හැර අනික් සියලුම දෙනා ජීවත් වෙන්නේ දුක් ලැබීම සඳහාය කියලා. ඔප්පු කරලම පෙන්නනවා. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ලෝක වර්ධනය සඳහා නේද? ලෝකය කියන දුකක් නම් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ දුක් ලැබීම සඳහා නේද? ආන් ඒකනේ. ඉතින් ආන් ඒ ටිකත් හොඳින් හිතේ තියාගෙන අපි සියලු පව් අතහරමින් කුසල් කර්මයෙන් ඉදිරියට යමු. පාප කර්මය කියලා කියන්නේ Tamanටත් අහිතවත්, අනුන්ටත් අහිතවත්ව ජීවත් වෙන එක. ලෝභ දෝෂ මෝහ වලින් ජීවත් වෙන එකටින්ම කියනවනම්. ලෝභකම නිසා අපි පිරිහෙනවා මං ඉදා පෙන්නවා. දෝෂකම නිසා පිරිහෙනවා, මිලවම පිරිහෙනවා. පරිලවද මේ. හ්ම්. මෝඩකම නිසා පිරිහෙනවා. සුරාපානය, දුරාචාරය, ඔවා තමයි මෝඩකම් කියන්නේ. ඒ නිසා මෙලවම ශරීර සෞඛ්‍ය පිරිහෙනවා. ශරීර සෞඛ්‍ය පිරිහුණු පුද්ගලයාට මොකවත් නැහැ. ආයුෂයේ වර්ණයේ සැපේ මොකුත් නැහැ. බලේ මොකවත් නැහැ. ඉතින් මේවා අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ මේ ජීවිත පැවැත්ම තුළින් සමාජය තුළින් මේවා අපිට දකින්න පුළුවන්. ඊළඟට දන් දීම. දන් දීම කියන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙනවා කියන එක. දන් දෙනවා කියන්නේ ඒකයි. බත් ටිකක් ගෙනත් දෙන එක විතරක් නෙමෙයි. දන් දෙනවා කියන්නේ Tamanටත් අනුන්ටත් යහපත සඳහා ජීවත් වෙනවා කියන එක. දානය කියන්නේ ඒකයි. ඒ සඳහා කරුණාව තියෙන්න ඕනේ, මෛත්‍රිය තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ. දන් දෙනවා කියන්නේ ඒකයි. සද්ධර්මය කියන්නේත් ඒකයි. ඉතින් අසද්ධර්මයේ අතහැර අතහල යුතුයි, සද්ධර්මයේ කරා යා යුතුයි. සියලු පව් හල යුතුයි, කුසල් කළ යුතුයි. මේක හැබැයි මේ සීලය හොඳට මම නිතරම කියන්නේ ඉතා සියුම් තැනින් පටන් ගන්න කියලා. සියුම් තැනින් කියන්නේ පොඩි දෙයක් පටන් ගන්න ඕනේ. අපිට අහිතවත් දේවල් මොනවද කියලා හිතන්න ඕනේ අපි. මම ඉදත් මතක් කළා උදාහරණයක් වශයෙන් මම කිව්වා දියවැඩියා රෝගිය තියෙන පුද්ගලයෙක් සීනි වැඩි පුද්ගලයෙක් ඈ පැණි ගහ කනවා නම් ඒක Tamanට හිතවත් ඒක නිසා මේ පුද්ගලයා මතක තියාගන්න ඕනේ කැමෙන් පරිස්සම් වෙන්න. මේක සීලයට අයිති කොටසක් මේක. සීලයට අයිති කොටසක්. සීනි අඩු පුද්ගලයෙක් නම් සීනි අඩු වීමක් දිය වැඩියාවට හේතුව දිය වැඩියාව ඒකත් දිය අඩියාම තමයි ඉතින්. ඩයබටිස් කියන එකේ දෙපැත්තක් තියෙනවානේ. සීනි අඩු නම් නිතරම අඩු බවටපත් වෙන පුද්ගලයෙක් නම් එයා මොනවා හරි කනිදාලයක් කන්නම වෙනවා. නොකෑවත් පාප කර්මයක්. තේනේ වැඩි පැත්තට තියෙන කියලා සංඝාතයක් ආවොත් පාප ධර්මයක්. ආදී වැඩි. ආන් එකයි මම කියන්නේ මේ වෛද්‍ය සාතිකයක් තියාගන්න කියලා ළඟ. වෛද්‍ය සාතිකයක් අතේ තියෙන්න ඕන නිතරම. එතකොට Tamanta හිතවත් දේවල් වලින් අයින් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තැන් වලින් පටන් ගන්න. ඔය වගේ තැන් වලින් පටන් ගන්න කවුරුවත් උගන්වන්නේ නැහැ. බොරු කියන්න එපා, හොරකම් කරන්න එපා කියලා උගන්වනවා මිසක් ඔය ඔය පැත්තට ගිහින් නැහැ කවුරුවත්. මම මේ කතා කරන්නේ බෞද්ධ සීලය ගැන පන්සිල් ගැන නෙමෙයි. ඔය පන්සිල් නටතිල් දහසිල් කියන ඒවා පින්නතුනේ ඒවා ඒක අමුතුවෙන් කරන්න දෙයක් නෑ. අර අර බුලත් පසුම්බියට හෙන ගැහුවට පස්සේ හුණු කිල්ලෝ හුණු කිල්ලෝට ගැන හොයන්න දෙයක් තියනවාද? සියලු පව් හලේටුවේ කියන තීරණය අරගෙන ඉදිරියට යන පුද්ගලයාට පුරු කියන්න එපා කියලා කියන්න ඕනේ, හොරකම් කරන්න එපා කියලා කියන්න අවශ්‍ය නෑ යාට. එයා පස්පව් නෙමෙයි දසපව් නෙමෙයි අටපව් නෙමෙයි සියලු පව් හලයුතුය කියලා තියෙන මේ තුලේ ඉන්නේ. හ්ම්. එතකොට එයා දකින්න ඕනේ පව් කරපුවාම අසත් ධර්මයෙන් ජීවත් වෙනකොට අපි පිරිහෙන බව දකින්න ඕනේ. තේරුණේ? ශරීර සෞඛ්‍යය තමයි ඉස්සෙල්ලා පිළිෙන්නේ. ඊළඟට ශරීර සෞඛ්‍යය පිළිවෙන පුද්ගලයාට ආයුෂය නැහැ, වර්ණය නැහැ, සැපේ නැහැ, බලේ නැහැ, බුද්ධිමත් බව නැහැ. මොකවන්නේ? තේරුණේ? අන්න ඒවා දකින්න ඕනේ. පොඩි තැනක ඉඳන් පටන් ගන්න ඕනේ. මේ අද උඟ දෙනෙක් කියන්නේ මේ ওই පැත්තෙන් මේ අනිත් පැත්ත කියන්නේ. අපි මස් කනහන්දා සත්තු මේ හරක් මරනවලු සත්තු මරනවලු. ওই පැත්තම නේ කියන්නේ. එහෙම නෙමෙයි. මිනිසුන්ට අපි කියලා දෙන්න ඕනේ සත්තු මරන්න එපා. සත්තු මරන්න එපා කියන තැනක් මිනිස්සුන්ට මත්තන්න ඕනේ. එතකොට සත්තු මරන්නේ කවුද? මරන්නේ නැත්තම් කන්න පුළුවන්ද? මේ අපගෙන විතරක් සීමා සීමා කරන්න එපා මේ සමාජයේ. අපි මොස් කරන්නේ නෑ. එතකොට අරුන් හරක් මරන්නේ නෑ. මේ මේ ඔයගොල්ල මස් කන්නේ නැති නිසා හරක් මැරීම නවත්තන්න නෙමෙයි ඕනේ කරන්නේ. ඒ මිනිස්සුන්ට කියන්න ඕනේ සත්ව ඝාතනය නිසා උඹලට මොකද වෙන්නේ කියලා උගන්වන්න ඕනේ. කියලා දෙන්න ඕනේ අනුකම්පාවෙන්. තේරුණා නේද? මේ සමාජය සීමා කරගෙන කුටු කරගෙන නරක වැඩ වලින් අයින් කරන එක නෙමෙයි. උදාර චරිතානාන්තෝ වසුදෛව කුටුම්බකම් වෙන්න ඕනේ. උදාර චරිතයක් තියෙන පුද්ගලයාට මුළු මහත් පොළොව තලයම එකම නිවසක් බවට පත් වෙන්න ඕනේ. ඒක නිසා අපි අර මිනිස්සුන්ට ගිහින් දෙවලා පෙන්눔 කරලා දෙන්න ඕනේ. උඹලා සත්තු මරන්න එපා. එපා කියන්නේ අපිට අහිතවත් නිසා නෙමෙයි. සතෙක් මරනකොට මොකද්ද ඇති වෙන්නේ කියලා පෙන්වන්න ඕනේ. ද්වේෂය ඇති වෙනවා. සතෙක් මරනකොට නේද? ද්වේෂය ඇති වෙනකොට මේ පුද්ගලයාගේ ලේ ධාතුව දූෂණය වෙනවා. දූෂණය වෙලා ලෙඩෙක් වෙනවා. ඒ ලෙඩාට මොනවද ලැබෙන්නේ? මොකවත් නැහැ. තියෙන දෙයක් නැති වෙනවා. ආයුෂයේ වර්ණයේ තැපේ බලේ බුද්ධිමත් බව ඔක්කොම නැති වෙනවා. සම්පත් පහ වෙනවා. සම්පත් වලට කියන්නේ අය කියලා. පහ වෙනවාට කියන්නේ අප කියලා. අපි අනුකම්පාවෙන් මේ මිනිසුන්ට පෙන්වන්න ඕනේ සත්තු මරන්න එපා අපාය යන්නේ නැහැ උඹලා. උඹලගේ ජීවිතේ අපායම් බවට පත් වෙනවා කියලා පෙන්වන්න ඕනේ. ඒක නේද මහා කරුණාව කියන්නේ. අපි ඊතරක් ගැන හිතාගෙන අපි රත්තු අම්මාස් කන්නේ නැහැ. අපි මාස් කන්නේ නැති වුණාට උන් සත්තු මරනවා. උන්ට දර්ශනයක් දුන්නේ නැත්තම්. එහෙම නෙමෙයි උන්ට දර්ශනයක් දෙන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ මරන්නේ නැතුව යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කණ්ඩාම් වෙන්නේ නැහැ. කණ්ඩ කැමති වුණා. අරුන් මැරුවේ නැත්නම් දැන් ඔයගොල්ලන්ටත් දීලා තියෙන සතුට මරන්න එපා කියලා දර්ශනේ දීලා තියෙනවනේ. දැන් ඔයගොල්ලන්ට මරාගෙන ගන්න බෑ නේද? බෑ. මේ පාඩම මේ ධර්මයේම අනික් කෙනෙකුට දේශනා කළොත් ගිහිල්ලා උන්ට සතුට මරන්න බැරුව යනවා නේද? එතකොට ඔයගොල්ලන්ගේ කණ්ඩ කැමැත්තක් තිබුණා කණ්ඩ හම්බ වෙන්නේ නැහැ නේද? අපරාධේ. <laughs> මං මහා අපරාධයක් කළේ ඒක මං කිව්ව එක තේරුණා නේද? ඔන්න ඔය පැත්තෙන් ගියොත් අපිට සත්ව ඝාතනය නවත්තන්න පුළුවන්. තේරුණාද මං කියන්නේ? එහෙම නැතුව නිකම් මේ බොරුවට මොකද්ද මේ මේ වෙජිටේරියන්ස්ලා කියලා කොටාසයක් ඔන්න කොළඹ පැත්තේ බෝඩ් ගහගෙන සහතික දීලා. තරහා යනවා ওই වෙජිටේරියන්ස්ලාට. අම්මේ තරහා යනවා කිව්වහම පුදුමයි. කොස්සාගෙන් මැස්ස යන්න බෑ. කන්නේ කොටකොළ. ඈ ඔයිට වඩා ভেජිටේරියන්ස්ලා ඉන්නවා හරක් හරක් අතර. ওই හරක් ඉන්නවනේ මස් කන්නේම නැති අය. ඒක හරකෙක්ව කන්නේ? ඔව් ඔව්. ඒ ඒ අල්තින් නම් බෑ ඔය වැඩේ කරන්න. ඒ නෙමෙයි මිනිස්සුන්ට දර්ශනයක් දෙන්න ඕනේ. ඇයි අපි උඹලට මේ පාව් කරන්න එපා කියන්නේ? මේ ලෝකයේ දිහා බලපල්ලා. හොඳයි ඒ අයට ශ්‍රද්ධාව ඇති කරලා දුන්නා. ඔය කට්ටිය වගේ මේ කට්ටිය හදන්න පුළුවන් නේද? දැන් ඔය කට්ටිය පුරා කොම්බියෙක්ව මරන්නේ නැහැ නේද? කවුරු කිව්වත්? අන්න ඒ தത്വයට අර මස්මරණ නිස්පත් කරන්න ඕනේ. ඒක තමයි කරන්න පුළුවන් දේ. කළ හැකි දේ කළ යුතු දේ ඒකයි. නැතුව ඒගොල්ල පහත් ප්‍රපාතයට දමාගෙන දර්ශනයක් දෙන්නේ නැතුව මේ අපි කන්නේ නැහැ. ඒ මිනිස්සුන් මේ අපි කන්නේ නැති නිසා මරන්නේ නැහැ කියන தത്വයටපත් කරන්න හොඳ නැහැ. එතකොට ඒ කට්ටියත් ගොවිතැන් මෙලෙහෙන් දාන් කරලා ධාර්මිකව ජීවත් වෙන්න පටන් ගන්නේ නේද? තේරුණා නේද? දැන් ඔය ඔය මූදුපඩ ඉන්න පිරිසක් ඉන්නවා මරු මාළු මරන පිරිසක්. ඒ මිනිසුන්ට දර්ශනයක් දුන්නේ නැත්නම් ඈ දර්ශනයක් දෙන්නේ නැතුව ඒගොල්ලත් මාළු ගන්න නැතුව හිටියොත් අරුන් බඩගින්නේ මැරෙනවනේ අර මිනිස්සු ටික නේද? <laughs> ඈ ඒ මිනිස්සු බඩගින්නේ මැරෙනවා. එහෙම නෙමෙයි. අපි ඒ මිනිසුන්ට දර්ශනයක් දෙන්න ඕනේ. උඹලටත් පුළුවන් ගොවිතැනක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. මේ ලංකාව තියෙන්නේ. මේ බෞද්ධ දර්ශනයේ පතුරුම හරින්න පින්නතුනේ. අන්න එතකොට පුළුවන් අපිට කුරා කෝඹියකවත් මරන්න සමාජයක් බිහි කරන්න පුළුවන්. එතකොට ඉතින් මස් කන්න කැමති වුණත් කන්න හම් වෙන්නේ නැහැ ඔය කට්ටියට. ඔය දර්ශනේ නේද දෙන්න ඕනේ. ඒක තමයි. පංචශීල ප්‍රතිපත්තිය නෙමෙයි දෙන්න ඕනේ බෞද්ධ සීල ප්‍රතිපත්තිය. බෞද්ධ සීල ප්‍රතිපත්තිය දුන්නයන් පස්සේ කුරා කෝඹියෙක් මරන්න තියා. කුරා කෝඹියෙක් මරන්න හිතන්නවත් බෑ පින්නතුනේ. හිතන්නවත් බෑ. ඒ தත්ත්වයටපත් කරන්න ඉපා මිනිස්සු නේද? අය මුළු මහත් ජනතාව කෙරෙහිම මේ අනුකම්පාව දක්වන්න ඕනේ. මේ අපේ අත්තු විතරක් කෙරෙහි නෙමෙයි බෞද්ධයෝ කෙරෙහි විතරක් නෙමෙයි. බුදුදහම සියලුම සත්වයන්ට විශේෂයෙන්ම දෙවි මිනිසුන්ටම සාධාරණ ධර්මතාවයක් වෙන්න ඕනේ. අයිතිවාසිකම් කියන්න පුළුවන් වෙන්න ඕනේ බුද්ධ ධර්මයේ. මේ බෞද්ධයන්ට බුද්ධාගම් කරන්න විතරක් නෙමෙයි. ඉතින් ආන් ඒක නිසා මේ සීලය කියන්නේ මොකද්ද? ආර්ය පුද්ගලයාගේ ස්වභාවය තමයි බෞද්ධ සීලය කියන්නේ. බෞද්ධ සීලය කියන්නේ ප්‍රඥාව මත පදනම් වුණා වූ ශික්ෂණය. දැන පැහැදීම. මොනවායි දැනගත්තේ? පාප කර්මය නිසා පිරිහෙන බව මම පෙන්වුවා නේද? ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වුණා ඒක. පාප කර්මය නිසා පිරිහෙනවා. මොනවද පිරිහෙන්නේ? ආයුෂය, වර්ණය, සැපය, බලය, බුද්ධිමත්තාව. ඕවා තමයි අය සම්පත්. අය අප වෙනවා අපාය වෙනවා. පාප කර්මය නිසා. පාප කර්මය කියන්නේ ලෝභ දෝෂ මෝහ. මම මේවා කියලා දුන්නා. ලෝභ දෝෂ මෝහ නිසා අපාය බවටපත් වෙනවා. මේ ජීවිත පැවැත්ම අපාය බවටපත් වෙනවා. අන්න එතන පෙන්වන්න ඕනේ. ඊළඟට කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව ආදී ගුණධර්ම නිසා මේක සුව සුවපත් භාවයට එහෙම නැත්නම් අර උපාය බවටපත් වෙනවා. උපාය කියන්නේ සම්පත් පිරෙන්න පටන් ගන්නවා. සම්පත් ළඟා වෙන්න පටන් ගන්නවා. මොනවද මේ සම්පත් කියන්නේ? ගෙවල් දොරවල් නෙමෙයි, මිල මුදල් නෙමෙයි සම්පත් කියන්නේ. අපි සම්පත් කියන්නේ වට නෙමෙයි. අපි සම්පත් කියන්නේ ආයුෂය. මේ සුගති සම්පන්න පුද්ගලයාගේ වටිනාම සම්පත්තිය ආයුෂය. තේරුණා නේද? ඔය ආයුෂය ආරක්ෂා කරගන්න කෝටි ගණන් දෙන්නත් සූදානම් අපි නේද? ඇයි යම්කිසි පුද්ගලයෙක් මරණාසන්න වෙලා ඉන්නවා කියන්නකො. එයා මුළු සේහතම දීලා තව පොඩ්ඩක් හරි ජීවත් වෙන්න කැමති නේද? එතකොට මේ ඔක්කොටම වඩා ලොකුම සම්පත්තිය මොකද්ද? ආයුෂය. අන්න ඒව සම්පත් කියලා කියන්නේ. හ්ම්. අතපය පවා පරිත්‍යාග කරනවා. අංගෝපාංගයන් පරිත්‍යාග කරන ආයුෂය රැක ගන්න. දැන් රෝගියෙක් ඉන්නවා දොස්තර මහත්තයා කියනවා මේ රෝගී සනීප කරන්න බෑ මේ කකුල කපන්න නැතුව. කකුල කැපුවේ නැත්නම් ඔබ මැරෙනවා. ඉතින් මොකද මෙයා කියන්නේ? දොස්තර මහත්තයෝ ඊටා ඉක්මනින් කපලා දාන්න කියලා. නේ? පහුවදා විදිහින් කියනවා මේ අනික් කකුල කපන්න වෙලා. උඹ මැරෙනවා මේ කැපුවේ නැත්තම්. අනේ දොස්තර මහත්තයා ඒක කපලා දාන්න ඉක්මනින්. ඈ? අනිත් දවසේ ඇම්දියෙන් කියනවා උඹේ අත් දෙකම කපන්න වෙලා. ඒකටත් ඔඩු ගිහිල්ලා. එන්නම් මැරෙනවා. අනේ මේ ඒ අත් දෙකම කපලා දාන්න. දැන් අතපය පවා දන් දෙනවා මේ ජීවත් වීම සඳහා. තියනවා මේ ඔබේ කොච්චර තියනවද දීපල? මගේ දීපල නම් වැඩි නෑ ලක්ෂ 25ක් විතර තියෙනවා. ඒ ඔක්කොම දුන්නොත් මම ඔබට ජීවත් වෙන්න සලස්වා දෙන්නම්. අනේ අනේ යහන් ගන්න ගිහිල්ලා. දරුවනේ මේ ලක්ෂ 25 මේ දොස්තර මහත්තයාට දෙන්න. මට ඕන ජීවත් වෙන්න. එහෙනම් ලොකුම ධනෙම ගන්න. ආයශේ නේ ලොකුම සම්පත්තිය ආයශේ නේ පැහැදිලි නේ. ආ මේකයි. ඊළඟට ජනප්‍රියතාවය. අපි කවුරුත් කැමතියි. ජනප්‍රියතාවය කියලා කියන්නේ කළු සුදු ભેදේ නෙමෙයි. ජනප්‍රියතාවය. දැකුම් කළු බව. එකපාරක් අපි දිහා බලලා තව පාරක් බලනවා නම් කැමති නේද? කැමතිද? කැමති මාත් කැමති. <laughs> ජනප්‍රියතාවයේ වර්ණය කියන්නේ ඕන නෝකයි. කවුරුත් කැමති ඒක. එහෙම නැත්නම් එකපාරක් බලලා කිලිකුරු බලලා හදාගතව බලනවා නම් කැමති නෑ නේද? ඒකත් ලොකු සම්පත්තියක්. ඒ සඳහා ඉතින් නොයෙක් උපක්‍රම කරනවා පවුඩර් දානවා, සෙන් දානවා, ආභරණ බලන්දනවා. ඈ ඕවා කරන්න නම් කොහෙද? ඔය තරුණ කාලේ වුණනම් ඔය මොඩියෝ ටික අපේ වට ගන්න පුළුවන්. වයසට යන්න යන්න නම් පවුඩර් දාපු ධර්මයට ගැටයි. නේද? තරුණ කාලේ නම් මොඩියෝ ටිකක් අල්ලගත්තේ ඇයි? අමුතුලොත් දන්න දේවල්. ඈ සිල්වත්ව ජීවත් වෙන්න හැමදාම ජනප්‍රිය වෙනවා. කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙන්න යක්කු පෙරේතය උපවා අපිට ප්‍රිය කරනවා නේද? තිරිසන් සත්තු බව ප්‍රිය කරනවා නේද? අන්න ಗುಣධර්ම, අන්න ආවරණ. ඔන්න පුළුවන් නම් සරස ගන්න. සීල ගස්සන සම්පන්නං ධම්මට්ටං සච්ච වේදිනා අත්තනෝ කම්ම කුම්බානං සංජනෝ කුරුතේ පියං බුදුහාමුදුරණට ගිහිල්ලා අහන්න බුදුහාමුදුරනේ මට මේ ටික කාලයක් නම් මොන හරි කරලා ජනප්‍රියතාවය ඇති කරගන්න පුළුවන්. මට හැමදාම හැම දිනාගේම සිද්ධිනා ගන්න ක්‍රමයක් කියලා දෙන්න කියලා කිව්වොත් එහෙම. බුදුහාමුදුරුමක් කියයි දන්නේ නේද? දර්ශන සම්පන්නන් සීලං. දර්ශනය තුළින් සිල්වත් එක්වියන් කියයි. සීල දර්ශන සම්පන්නං. ධම්මට්ටං. ඈ ධාර්මිකව ජීවත් යන. ඈ ධම්මට්ටං සත්‍ය වේදිනා. ඇත්ත කතා කරපන් එක්කනයි. ඇත්ත අවබෝධ කරගනින්. සත්‍ය වේදී කියලා කියන්නේ සත්‍ය අවබෝධ කරගන්නයි කියනවා. අත්තනෝ කම්ම කොබ්බානම් තමන්ගේ වැඩ ටික වැඩ කටයුතු ටික බලාගෙන ඉන්නේ කියලා. මොකක් මොකද්ද මේ තමන්ගේ වැඩ කියන්නේ? මොකවත් නෙමේ මේක දාලා යන්නේ එකයි වෙන මොනවද <laughs> දැන් ලෝකේ දුකයි කියලා අවබෝධ කරගත්ත පුද්ගලයා තමන්ගේ වැඩේ මොකද්ද? දමල ගහලා යන්න ඕනේ නේද? අන්න නිස්සරණ අධ්‍යාසයෙන් නෙක්කම්ම සංකල්පයෙන් ජීවත් වෙන්න කිව්වා. අන්න එතකොට හැම දිනාම තං ජනෝ කුරුතේ පියම්. හැම දිනාම ප්‍රිය කරනවා. කවුරුත් කැමති නේද? ආවිෂේ වර්ණය, සැපය. මේ මේ වර්ණය ලැබෙන්නේ මේ සද්ධර්මයේ තුලින්මයි. නිකන් නෙමෙයි අසද්ධර්මයේ තුලින් වර්ණයක් ලැබෙන්නේ නැහැ කට්ටියට. සද්ධර්මයේ තුලින්මයි ලැබෙන්නේ. කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙනකොට නිරෝගී පුද්ගලයෙක් වෙනවා, ජනප්‍රිය වෙනවා, දීර්ඝායු සම්පත් ලැබෙනවා නේද? නෑ කියන්න බෑ නේද කාටවත්. ආන් ඒකනේ. ඊළඟට සැපය. මොකද්ද මේ සැපය කියන්නේ? සැපය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම නිරෝගී භාවය මන්නම් දන්නේ හැටියට. සැපේ කියන්නේ තෝකමයි. මේ රජෙක් වුණත් වැඩක් තියනවද පින්නතුන් ලෙඩෙක් නම් නේද? මේ ලෝකේ තියෙන සියලුම සම්පත් ගෙනත් දුන්නත් සැපක් තියනවද ලෙඩෙකුට? නැහැ. නිරෝගී පුද්ගලයෙකුට ඔය මොනවා නැතත් සැපයි නේද? ඇත්තමයි. නිරෝගී පුද්ගලයෙකුට මේ මේ ගහක් යට වතුර ටිකක් බිර නිදා ගන්න තියනවා නම් ඒක කමන්නේ වඩා හොඳයි. ඈ එහෙනම් ලොකුම සැපේ ඔන්න ඔතන තියෙනවා. ලොකුම සැපේ. ඒ සැපෙන්නේ මොකෙන්ද? නිරෝගී භාවය තුළින් නිරෝගී භාවයෙන් සද්ධර්මයේ තුළින්. කරුණාවෙන් මෛත්‍රියෙන්. දැන් බොහොම ලස්සනට පේනවා මේ සද්ධර්මයේ නිසා මිනිස්සු දීර්ඝාය සම්පත් ලබනවා. ජනප්‍රිය වෙනවා, සැපේටපත් වෙනවා. කොහෙන්ද මේවා එන්නේ? සද්ධර්මයෙන් දෙයයන් ආශ දෙනවා නෙමෙයි. මහා බ්‍රහ්මයා දෙනවත් නෙමෙයි. දෙමව්පියන්ට දෙන්නත් බෑවවා. දෙමව්පියන්ට දෙන්න පුළුවන් නම් ඒක ළමෙක්වත් ලෙඩෙක් එහෙම කරන්නේ නැහැ. ලස්සනට හරි ලස්සන යපුරුවට. නමුත් දෙමව්පියන්ටවත් කරගන්න බැරුව අපිට දෙන්නේ කොහෙද නේද? මහා බ්‍රහ්මයා දෙනව නෙමෙයි, දෙයයන් ආස දෙනව නෙමෙයි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ. ධම්මෝ සුචින්නෝ සුකමාවාහති. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ. නදුග්ගතින් ගච්ඡති ධම්මචාරේ. ඔය තියෙන්නේ ශ්‍රද්ධාවෙන් ජීවත් වෙන පුද්ගලයා දුගතිය තියන්නේ මෙලව පිරිහිලා ගන්නෙත් නැහැ, පරලොව පිරිහිලා ගන්නෙත් නැහැ. මෙලව සතුටින් ජීවත් වෙනවා, පරලොව සතුටින් ජීවත් වෙනවා, දෙලොවම සතුටින් ජීවත් වෙනවා. නිවන් දකින්නත් වරම් ලබා ගන්නවා. සද්ධර්ම ගරුකව ජීවත් වෙන පුද්ගලයා. පේනවනේ ඔන්නෝවා තමයි මේ කුසල කර්ම කියලා කියන්නේ. පාප කර්ම කියලා කියන්නේ අසද්ධර්මයේ ලෝභ දෝෂ මෝහ. ලෝභ දෝෂ මෝහ නිසා තියෙන සම්පත්තිය නැති වෙනව නේද? සම්පත් ලබන්නත් බෑ තියෙන එකත් නැති වෙනවා. ලෙඩුන් තවත් ලෙඩු වෙනවා. නිරෝගී පුද්ගලයෙක් ලෙඩු වෙනවා නේද? ලෝභ දෝෂ මෝහ නිසා ලෙඩු වෙනවා නේද? එතකොට කරුණා මෛත්‍රිය නිසා ලෙඩු සුවපත් වෙනවා. නිරෝගී පුද්ගලයෝ තවත් නිරෝගී භාවය දිනු කරගන්නවා. ඒ තුලින් ආයුෂයේ වර්ණයේ සැපේ බලය බලය කියන්නේ ශරීර ශක්තිය. මේකත් අවශ්‍ය කරන දෙයක්. ඒ ශරීර ශක්තිය ලැබෙන්නේ නිරෝගී භාවය තුලින්. නිරෝගී භාවය ලැබෙන්නේ සද්ධර්මය තුලින් නේද? නිරෝගී භාවය ලැබෙන්නේ සද්ධර්මය තුලින් කරුණාවෙන් මෛත්‍රියෙන් ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් ජීවත් වෙනකොට ආයුෂයේ වර්ණයේ සැපේ බලේ බුද්ධිමත් භාවයේ තාම අවශ්‍ය කරන දෙයක් ඒක. බුද්ධිමත් භාවය කියන එක. ඔය ඉස්සල්ලා කිව්ව ඔක්කොටම වඩා වටින්නේ ඒක තමයි. මෝඩයෙක් වශයෙන් කොච්චර කල් ජීවත් වුණත් වැඩක් නැහැ නේද? මෝඩයෙක් වශයෙන් කොච්චර ජනප්‍රිය වුණත් වැඩක් නැහැ. මෝඩයෙක් වශයෙන් කොච්චර සැපයක් ලැබුණත් වැඩක් නැහැ. ශරීර ශක්තිය කොච්චර තිබුණත් වැඩක් නැහැ මෝඩයෙක් නම්. අලින්ට තියෙන අපිට රසක් තියෙනේ හරකුණ්ඩක් තියෙනවා නේද? වැඩක් තියෙනවා. <laughs> ඔයගොල්ලන්ට හරි උඩ තරම්වත් ශක්තියක් නැහැ. ශරීර ශක්තියක් නැහැ. නමුත් බුද්ධිමත් භාවයේ තියෙනවා නම් අලි කකුල් දෙක අස්සේ ගහගෙන යන්න බැයිද? කොයි ශරීර ශක්තිය තියෙනම කකුල් දෙක අස්සේ ගහගෙන ගියායි. මම දැකලා තියෙනවා කකුල් දෙක අස්සේ අලි ගහගෙන යනවා ඉලක් මිනිස්සු. ඔයගොල්ලෝ දැකලා නැද්ද? අලියා කකුල් දෙක අස්සේ ගහගෙන යනවා. ඒක නෙමෙයි. මොකෙන්ද බුද්ධිමත් භාවයෙන් මොඩකමෙන් නෙමෙයි. මේ හරක් ලවා වැඩ ගන්න ඕන තරම්. මොඩේ මොකද කරන්නේ? මෝඩයෝ ඉතින් කරත්ති වැඳලා අදිනවා. කරක් වගේ. නේද? කරත්ති වැඳගෙන ඉතින් අදින එකයි තියෙන්නේ අප්පා. ඉතින් ඒක නිසා මේවා ටික හොඳින් හිතේ තියාගෙන අපි ලස්සන ජීවිතයක් ගත කරමු නේද? තේරුණේ? ලස්සන ජීවිතයක් ගත කරමු. සීලය කියන්නේ ඕනෝක තමයි ආර්ය සීලය කියලා කියන්නේ. ස්වාධීන නිදහස් නිවහල් නිරෝගිමත් සැපවත් බුද්ධිමත් ශක්තිමත් ජනප්‍රිය ජීවිතයක් මට කියන්න කොහෙන්ද එන්නේ කියලා සත් ධර්මයේ තුලින් එන බව මට පැහැදිලිව පෙන්වා දෙන්න පුළුවන් පැහැදිලිව පෙන්වා දෙන්න පුළුවන් මේක බුද්ධාගංකාරයින්ට විතරක්ද පෙන්වා දෙන්න පුළුවන් ආමුදුරුවනේ නෑ සකල ලෝක සත්වයාටම පෙන්වා දෙන්න පුළුවන් විශේෂයෙන් මිනිසුන්ට දෙවියන්ට තේරුණා නේද? මෙන්න මේ ටික මේ සමාජයට පෙන්වා දුන්නොත් සත්තු මරන්න එපා කියන්න ඕනේද? ඕනේ නෑ. කිව්වත් මරන්නේ නෑ. ඊළඟට ඔයගොල්ලෝ මස් නොකන හන්ද මරන්නේ නැතුව නෙමෙයි මේ මිනිස්සු ආධ්‍යාත්මයෙන් දියුණු තත්වයකටපත් වෙලා මේ මිනිස්සු දැන් ඒවෙන් අයින් වෙලා. ඒ තත්වේ නම් කරන්න පුළුවන් නේද? ඒ தත්ත්වය කළ හැකි නේද? දැන් ඔය තියෙන වැඩේ කරන්න බෑ. ඔයගොල්ලෝ දිහා අද මාළු කන කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. බලන් වරෙල්ලා ඔබ ගිහිල්ලා. මේ දෙලක් දාන්න යන්නේ. ඕන් දැන් සංඛ්‍යාලයේගෙන. ආ අද මාළු කන කට්ටිය ඉන්නේ 2000යි. ආ එහෙනම් මාළු 2000ක් විතර සෑහෙන්න දැල දාපන්කෝ. ඊට වඩා දාන්න එපා ඈ. ඒ කන කට්ටිය 2000 නේ ඉන්නේ. ආ 2000ට විතර සෑහෙන්න දැල දාපන්. අර හාල්ුණ්ඩු තුනන් ලිපේ දීපන් වැඩි ලිපේ තියන්න එපා. ඒ හැම එකක් නෑ දැල් දාන එක දැල් දාන්නේ මුළු මුහුද මල්ලන්න බලාගන්න. ඔයගොල්ලන්ගේ සංඛ්‍යාලය ගැන බලන්නේ නෑ නේද? මූද මහ වුණොත් හොඳයි කියලා හිතන්නේ නේද දාන්නේ? කන මිනිස්සු ගණන් කරනවාද? <laughs> ඔය ඔය පැත්තෙන් ගිහින් බෑ මේ වැඩේ කරන්න. මේ මං යන පැත්තෙන් ගියොත් පුළුවන් නේද? එතකොට අපි මේ මිනිස්සුන්ට ධර්ම දේශනා කරන්න ඕනේ ගිහිල්ලා. මේ මිනිස්සුන්ට අනුකම්පා දක්වන්න ඕනේ. තේරුණේ? මේ මිනිස්සු අපාය යනවනේ මෙරු සතුන් මරනකොට නේද? ඉතින් ඒකෙන් බේරගන්න එපා නේද? ඒගොල්ලන්ටත් මේ දේශනාව දීලා ශ්‍රද්ධාව ඇති කරලා දීලා සම්මා දිට්ඨිය ඇති කරලා දුන්නොත් ඒ කට්ටිය අපායෙන් නිර ගන්න පුළුවන් නේද? ආන් මේ විදියට අපි පෘතුල කරුණාවක් තියෙන්න ඕනේ පින්නතුනේ. අන්න එතකොට සදාචාර සම්පන්න සමාජයක් සතුන් මරන්නේ නැති සමාජයක් බිහි කරන්න පුළුවන්. මේ දර්ශනය දුන්නොත් බැරි වෙයිද? පුළුවන්. ඔන්න ඔකයි වැඩේ. මන්නම් කැරට් මේ මේ අන්නාසි කන්නෙත් නැහැ. අන්නාසි කවම මට අහිත කරයි. ඔව් කිරි කැන කිරි පැණි ගන්නෙත් නෑ. මට කොලෙස්ටරෝල් තියෙනවා. ඒක නිසා හිත කරයි. කලාතුරකින් නම් පොඩ්ඩක් කනවා. ඉඳ හිත කරවල ගමන්නේ දුක කලාතුරකින් ඈ. ඒත් කනකොට මම ලැජ්ජාවටපත් වෙනවා. ආයෙනම් කන්නේ කියලා. ඈ මගේ තීරණේ කැඩේ කියලා බයකුත් තියෙනවා. මේ ඉතින් කොහොම පාට හොදන්න බෑ. ඉතින් මේ දර්ශනය ඇති කරලා දුන්නේ පස්සේ ඒගොල්ල මේ පාපක අහිතවත් දේවල් වලින් අයින් වෙනවා. අහිතවත් දේවල් වලින්. සියලු පව් හල යුතුය කියන තීරණය ගන්නවා. කුසල කළ යුතුය කියන තීරණය ගන්නවා. මේ තීරණය ගත්තේ අකමැත්තෙන් නෙමෙයි කැමැත්තෙන්. එයා දන්නවා පව් කරපුවාම පිරිනන බව. කුසල් කරපුවාම දිනු වෙන බව දන්නවා එයා. දන්නවා. ඉගෙන නෙමෙයි තියෙන දන්නවා. ඈ ඒක නිසා කැමැත්තෙම මේ තීරණය ගන්නවා. සෝමනස්ස සාගතයි. මේ තීරණය ගන්නේ අනවබෝධයෙන් නෙමෙයි අවබෝධයෙන්. ඥාන සංප්‍රයුක්තයි. කවුරුවක් කිව්ව නිසා නෙමෙයි. තමා විසින්මයි. අසංකාරිකයි. මේ මේ තීරණේ අරන් දෙන්න ඕන මිනිස්සුන්ට. ආන්‍ය තමයි බෞද්ධ සීලය කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ තාම රහත් වෙලා නැති නිසා, කෙලෙස් තියෙන නිසා කලාතුරකින් පව් කෙරෙනවා නෙමෙයි කරනවා. කෙරෙනවා. බොරු කියන්නත් වෙනවා. කෙරෙන දේවල් පව් වෙන්නේ කොහොමද? කෙරෙන දේවල් තමයි මේ යනකොට පෝල් ගෑවිලා මැරෙනවා. අපිට පව්ද? නැහැ. ඒවයි කෙරෙන දේවල්. පව් කරනවා. කිංචාපි තේමන්ති පුසප්පමත්තා මෙයා පා මේ අප්‍රාප් මේ ප්‍රමාදචාරීව ජීවත් වෙනවා. කිංචාපි තේහොන්ති කිංචාපි දේ කම්මං කරෝති පාපකම්. කායේන වාචා උදචේතසාවා. මියා සිත කය වචනය කියන තුන් දොරෙන් මේ සෝතාපන්න පුද්ගලයා ගැන කියන්නේ. පව් කරනවා. පව් කරනවා. හැබැයි හැම පාපයක්ම කරන්නේ අකමැත්තෙන් කරන්නේ කලාතුරකින් කරන්නේ. කලාතුරකින් කරන්නේ. ලොකෝ පව කරන්නේත් නෑ. කලාතුරකින් අකමැත්තෙන් පවක් කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මම සෝතාපන්න වුණ වෙලාවේ මට මේක තේරුම් ගන්නත් බැරුව ගියා මේ කලාතුරකින්වත් පව කරනවා කියන එක බොරුවක්ද කියලාත් මට හිතුණා. ඇත්තමයි හිතුණා. කලාතුරකින් මේ පව කරනවා කියලා පොතේ තියෙනවනේ. ඒක බොරුවක්ද කියලා මට හිතෙනවා. නෑ පින්නතුනි. මේක තමයි ඇත්ත. සමහර පුද්ගලයෙක් ඉන්න පුළුවන් ඉතින් මේ සෝතාපන්න වෙලා නැති අයත් ඉන්නම ගා පවුලින් අයින් වෙලා නේද? එයා සෝතාපන්න වෙලා නැහැ. නමුත් කුරා කෝමියකව මරන්න නැති අය ඉන්නවා. ඉතින් ඒ ප්‍රමාණයෙන් අපිට තීරණය කරන්න බෑ මේ තියෙන ඇත්ත මේ සෝතාපන්න පුද්ගලයාට තවම කාමරාග පිටික තියෙන නිසා මෙයා පව් කරනවා. හැබැයි කලාතුරකින් කරන්නේ. පොඩි පවක් තමයි කරනවා නම් කරන්නේ. ලොකුපව් කරන්නෙත් නැහැ නිතර කරන්නෙත් නැහැ. ඒ කලාතුරකින් කරන්නෙත් අකමැත්තෙන්. කැමැත්තෙන් නම් කරන්නෙම නැහැ. අකමැත්තෙන් කරනවා. හැබැයි හැම පාපයක් ළඟම ලැජ්ජාවටපත් වෙනවා පින්නතුනි. අනේ මගේ තීරණය කරනව නේද කියලා. මෙයාට බයකුත් තියෙනවා. මේ තීරණය කැඩේ කියලා බයක් තියෙනවා. මේ බය අකුසලයක් නෙමෙයි. කුසලයක්. දැන් පටිගය කියන එක අකුසලයක්. මෙතන තියෙන පටිගය නෙමෙයි බයක් තියෙන්නේ. පව් කරන්න බයයි. මේ තීරණය කැඩේ කියලා බයයි. අපායට බයක් නෑ මෙයාගේ. අපාය යන්නේ ආර්ය පුද්ගලෙක් අපාය යන්නේ. අපායට බයක් නෑ පව් කරන්න බයයි. මොකද මේ තීරණය කරන කැඩේ කියලා බයක් තියෙනවා මෙයාට. දැන් ඔය ඔය සාමාන්‍ය බය නෙමෙයි ඔතන තියෙන්නේ. ඕක කුසලයක් ඔය බය කියන්නේ. විලිබිය කියලා කියන්නේ ලැජ්ජා බය කියන්නේ. ලැජ්ජා බය කියන්නේ කුසලයක්. දැන් අලියෙක් දැකලා බය වෙලා දුවනවා කියන එක අකුසලයක් ඒක. ඒක පටිගයක්. මේක පටිගයක් නෙමෙයි. තේරුණා නේද? ඔය සසර බය දක්නාසුළු ඥානය කියලා කියන්නේ කුසලයක් ඒක. ඒකත් කුසලයක්. ඉතින් මෙයා බයයි. පව කරන්න බය කියන්නේ අපායට බය නෙමෙයි මෙයාගේ තීරණයකදී කියලා බයක් තියෙනවා. මේ තීරණය කරනොත් ලැජ්ජාවටපත් වෙනවා. ඒක නිසා මියා සතියෙන් ජීවත් වෙනවා කලාතුරකින් පවක් කරන්න පුළුවන් වහාම හන්දි කරගන්නවා. තත්පරයක්වත් දුසිල් බව තුල ජීවත් වෙන්නේ නැහැ. මෙන්න මේකයි ආර්ය පුද්ගලයාගේ සීලය. තත්පරයක්වත් දුසිල් බව තුල ජීවත් වෙන්නේ නැහැ. මෙයා සීලේසු පරිපූර්ණකාරී තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. සීලේසු පරිපූර්ණකාරී හොති කියලා කියන්නේ සීලයෙන් පරිපූර්ණයි. සීලයෙන් පරිපූර්ණයි. මෙන්න මෙතන හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක පුදුම කතාවක් නෙමේ හාඳුරෝ කියන්නේ. කලාතුරකින් පව කරනවලු සීලයෙන් පරිපූර්ණයි කියලා. ඔන්නවා තමයි දැනගන්න ඕන දේවල්. මෙයාගේ තියෙන ආර්ය සීලය. මොකක්ද ආර්ය සීලය? ආර්ය සීලය කියන්නේ සියලු පව් හල යුතුයි, කුසල් කළ යුතුයි කියන තීරණය. මේ තීරණය ගත්තට මොකද? රහත් වෙනකන් ඒක පරිපූර්ණ වෙන්න කියන්නේ සියලුම අකුසල් වලින් පාපයන්ගෙන් අයින් වෙන්න බෑ. නමුත් මේ තීරණය තියනව නේද? අන්න ඒකයි පරිපූර්ණකාරියෝටි කියන්නේ. ඒ තීරණය තියෙනවා. තීරණයෙන් පරිපූර්ණයි. ඊළඟට මෙයා තප්පර දශමයක්වත් දොසිල් බව තුළ ඉන්නේ නැහැ. කැඩුනා නම් වහාම හන්දි කරගන්නවා. මේක තමයි ආර්ය සීලය. ආර්ය සීලය කියන්නේ සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි කියලා සම්මාදිට්ඨියෙම තීරණයක් ගන්නවා. ඒක ගන්නෙ කැමැත්තෙන්මයි. තමා විසින්මයි. අවබෝධයෙන්මයි. ඒක තීරණය ගන්න. ආන්නේ තීරණය තමයි ආර්ය සීලය කියන්නේ. ආර්ය සීලය පරිපූර්ණයි. ආර්ය සීලය පරිපූර්ණයි. ඒ ආර්ය සීලේම සීලය කියන ස්වභාවයනේ ආර්ය පුද්ගලයන්ගේ ස්වභාවය මොකද්ද? කලාතුරකින් පවක් කරන්න සිද්ධ වුණත් වහාම හන්දි කරගන්නවා. ඒකත් ආර්ය සීලය. ආන්නේ ආර්ය සීලය පරිපූර්ණ වශයෙන්ම තියෙනවා. ආන් ඒකයි සීලයේ පරිපූර්ණකාරීව කියන්නේ. තේරුණාද මන් දන්නේ ඒක? දැන් ආර්ය සීලය මොකද්ද කියන්නකෝ? සියලු පව් හල යුතුය කුසල් කළ යුතුය කියන තීරණය. මේක අවබෝධයෙන් ගත්තේ, කැමැත්තෙන් ගත්තේ, තමා විසින්මයි ගත්තේ. ඒතකොට මෙයාගේ ස්වභාවය මොකද්ද? සියලු පව් හල යුතුය කුසල් කළ යුතුය කියන තීරණය අරගෙන ජීවත් වෙනවා. කලාතුරකින් පවක් කරත් වහාම හන්දි කර ගන්නවා. මෙන්න මේකයි ආර්ය සීලය කියන්නේ. ඒ සීලය පරිපූර්ණයි. පව් කරන්නේ නැහැ කියන එක නෙමෙයි සීලය පරිපූර්ණයි. කලාතුරකින් පව් කරනවා. ඒ කලාතුරකින් පව් කරනවා කියන එකත් ඒ සීලයම තමයි තියෙන්නේ. පවක් කරනකොටම හන්දි කර ගන්නවා. ඒකත් ওই සීලයම තමයි. ආර්ය පුද්ගලයාගේ ස්වභාවය. ඒක තමයි ආර්ය සීලය. පරිපූර්ණයි. තප්පර දශමයක්වත් දුසිල් බව තුළ ඉන්නේ නැහැ. තේරුණා නේද? සීලේස පරිපූර්ණකාරී හොත කියන්නේ ඔන්න ඕකයි. ඊළඟට මේ සීලය තමයි විසුද්ධ සීලය කියලා කියන්නේ. මෙයා පව් කරනවා. කලාතුරකින් ඈ පව් කරනවා. ඒ වුණාට සීල විසුද්ධියට යනකොට විසුද්ධ සීලය කියන්නේ මොකද්ද? ආර්ය සීලයට. ඇයි? ශ්‍රද්ධාව පදනම් කරගත්තා වූ තීරණයක් මේ තියෙන්නේ. තේරුණා නේද? ශ්‍රද්ධාව පදනම් කරගන්නවා කියන්නේ ලෝකයේ දුක දැකනවා දකිනවා දැකලා ලෝකයේ අතහල යුතුයි. නිවන් දැකිය යුතුයි කියන තීරණය මෙතන තියෙන්නේ. එතකොට මේ සීලය තුල තවත් දිව්‍ය ලෝකයකට රින්ගන්න බලාපොරොත්තුවක් තියනවද? බ්‍රහ්ම ලෝකෙට යන්න? එතකොට තණ්හාව යටපත් වෙලා තියෙන්නේ. තණ්හාවෙන් අයින් වෙලා. තේරුණා නේද? තණ්හාවෙන් අයින් වෙලා මේ රීලේ තියෙන්නේ. තණ්හාවෙන් යටපත් වෙලා. ඇයි ශ්‍රද්ධාව තියෙන නිසා. එයා සිල් ලකින්නේ තවත් දිව්‍ය ලෝකේ රින්ගන්න නෙමෙයි බ්‍රහ්ම ලෝකෙට යන්න නෙමෙයි සිල් ලකින්නේ. නිවන් දකින්න. ඒ සීලය තුළ තණ්හාව නැහැ. ශ්‍රද්ධාව නැති ප්‍රත්‍යඥයෙක් අවුරුදු 50ක් අකුරටම පංච සීලේ හරි අට සීලේ හරි දහ සීලේ හරි උපසම්පදා සීලේ හරි රකින්නවා අකුරටම රකින්නවා. හැබැයි ශ්‍රද්ධාවක් නැහැ. ප්‍රත්‍යඥයෙක් ඒ සීලය තුල තියෙන්නේ මොකද්ද? තණ්හාව තියෙන්නේ. ප්‍රත්‍යඥයාගේ සීලයෙන් කරන්නේ මොකද්ද? දිව්‍ය ලෝකයන් සිල් රකින්නේ. ඇයි ශ්‍රද්ධාවක් නැහැනේ? එයා නිර්වාණය ගැන හැඟීමක් නැහැ, ශ්‍රද්ධාවක් ඇත්තෙම නැහැ. ඒක නිසා එයා සිල් රකින්නේ, දන් දෙන්නේ, භාවනා කරන්නේ, ඔක්කොම කරන්නේ කොහෙන්ද? තවත් ලෝකයකට රින්ගන්න. එතන තියෙන්නේ තණ්හාව. තණ්හාවෙන් දූෂණය වෙලා. හැබැයි අකුරටම සිල් රැකලා තියෙනවා. අවුරුදු 50ක් රැකලා තියෙනවා. එතන සීල විසුද්ධියක් නැති බවක් දැනගන්න. පැහැදිලි නේද මම කිව්වේ? එතන විසුද්ධ සීලයක් තියෙනවද? සීල විසුද්ධියක් තියෙනවද? ඒ සීලයෙන් නිවන් දකින්න පුළුවන්ද? නැහැ තණ්හාවෙන් බරිත වෙලා තියෙන්නේ. එකාත් එක එක පැත්තකින් අපායට බයයි අනිත් පැත්තෙන් දිව්‍ය ලෝකයට කැදරයි. එතන තියෙන්නේ දූෂිතමුණා වූ සීලයක්. විසුද්ධ සීලයක් නෑ. එහෙනම් සීල විසුද්ධියට පදනම එහෙම නැත්තම් ෆවුන්ඩේෂන් එක වෙන්නේ. සද්ධාව නේද? සද්ධාව මත තමයි විසුද්ධ සීලයක් ඇති වෙන්නේ. මම ඒක නෑ සද්ධාව ගැන සීලය ගැන මෙච්චර මහන්සි වෙන්නේ. නැත්නම් මට මේ මොකවත් ඕනේ හා හා নমස්කාරය කියනවල පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි විනාඩි දෙකයි යන්නේ. මම දැන් දවස් කීයක් මේ සද්ධාව ගැන සීල ගැන කතා කළාද? මට ඕන ඕනේ කරන්නේ ඕන නොතන සකස් කරගන්න. ඒකයි. සීල විසුද්ධියෙන් තොරව කවදාවත් චිත්ත විසුද්ධියකට යන්න බෑ. චිත්ත විසුද්ධියකින් තොරව ditthi විසුද්ධියකට යන්න බෑ. ditthi විසුද්ධියකින් තොරව මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියක් ඇති වෙන්නේ නැහැ. තේරුණා නේද? මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් තොරව පටිපදා ඥාන දර්ශන විසුද්ධියක් ඇති වෙන්නේ නැහැ. කාංකා විතරණ විසුද්ධියක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් සියලුම විසුද්ධි සප්ත විසුද්ධියෙම ඇති වෙන්නේ සද්ධාව පදනම් කරගෙන කියන එක බව පැහැදිලි නේද? ආන්න ඒකයි. ඒතකොට ශ්‍රද්ධාව ඇති කරලා දුන්නේ නැත්නම් කොච්චර සිල් දුන්නත් කොච්චර සිල් රැක්කත් කොච්චර සමාධියට ගියත් කවදාවත් විසුද්ධියටපත් වෙන්න බෑ. කොහොමද අද රාත්‍රියේ බණක් තියෙනවා මගේ බණක්. 8 ඉඳන් 9 දක්වා ස්වදේශීය සේවයේ ගුවන් විදුලියේ වයර්ලස් එකේ වයර්ලස් එක තියෙන්නේ වයර්ලස් ඉස්සර අපි පොඩි කාලේ වයර්ලස් තිබුණේ වයර්ලස්. අපි ඉස්සර බණහන්න ගිහින් තියෙනවා එක ගෙදරයි තිබුණ රේඩියෝ එකක් තියෙනවා එක ගෙදරයි මේ ගමේම තිබුණේ. අපි යනවා බණහන්න. අවල් ගෙදෙට් බණහන්න යනවා. අද නම් පඳුරකට ගහපුවම රේඩියෝ හතරක් පහක් විසික් වෙනවා. ඉස්සර ගමටම තිබුණ එක රේඩියෝ වයර්ලස් එකයි. ඒ රේඩියෝ නෙමෙයි වයර්ලස් එකක් තියෙනවා. අපි යනවා බණහන්න උදෙන්ද. තේරුණේ? පිළත් ඇඟුල ටීවී බලන්නත් යනවා. හැතැම්ම දෙකක් විතර ගිහින් තියෙනවා මම ටීවී බලන්න. ඔව් අද නම් පඳුරකට ගහපුවම ටීවී හතරක් පහක් විතර වෙලා. අද පෑන් ෆෝන් ෆෝන් එකේ ටීවී. ෆෝන් එකේ රේඩියෝ එක. තාප්පිය දාගෙන යන්නේ ඒවා. ඒ අතින් නම් තින් දියුනේ නැත්තේ නෑ. අපි ආත්‍යාත්මික අතින් නම් දියුනේ නෑ. ඒක නම් බොරු කියන්න එපා. මේකට ඒකක් දාගත්තොත් එහෙම නේද? කොච්චර දියුණුවක්වත් වේද නේද? මේ පැත්තෙන් දුන්නොත් එහෙම ආධ්‍යාත්මික දියුණුවක් ඇති වෙන්නේ ලෝකෙම උතුම් රට ලංකාව වෙයි නේද? ඒ බුදුදහම තියෙනවනේ. අන්න ඒකයි. ඒතර දැන් මේ සීලය පිළිබඳව පැහැදිලි නේද? ඒතර විසුද්ධ සීලය කියන්නේ මොනවාද? සීල විසුද්ධිය කියලා කියන්නේ. ඊළඟට චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය ගැන මම කතා කරනවා දැන් ඊළඟට කතා කරන්නේ. දැන් අපේ සීලය මොකක්ද? සියලු පව් හල යුතුයි, කුසල් කළ යුතුයි. කුමක් සඳහාද? සිත පිරිසිදු කර ගැනීම සඳහා අපේ සිත හටගන්නකොටම අපිරිසිදු වෙලා හටගන්නේ. පස්සේ අපිරිසිදු වෙන්නේ නැහැ. අපිරිසිදු වෙලාමයි හටගන්නේ. ඇයි? අවිද්‍යාව තියෙනවනේ. අවිද්‍යාව වශයෙන් නැහැ, මෝඩකම වශයෙන් නැහැ එන්නේ නේද? කෙලෙස් ගොඩක් වශයෙන් එළියට එන්නේ. එතකොට ආන්නේ අපිරිසිදු වුණා වූ සිත පිරිසිදු කර ගැනීම සඳහා තමයි බුදුදහම තියෙන්නේ. අපිරිසිදු වෙලා හටගන්නේ. ඒක මතක තියාගන්න. අපිරිසිදු වෙලා හට ගන්නවා කියනකොටම සිත පිරිසිදුයි කියන බව ඒක ඇතුලේ තියෙනවා නේද? වෙලා කියනකොට ඔව් වෙන්නේ අපිරිසිදු පිරිසිදු දෙයක් නේ අපිරිසිදු වෙන්නේ නේද? ආ මේකයි. දැන් මේ වස්ත්‍රය අපිරිසිදු වෙලා කියනකොටම ඒ කට්ටිය දන්නවා මේක පිරිසිදු වස්ත්‍රයක් වශයෙන් තිබුණා කියලා නේද? ආන් ඒ වගේ. ඉතින් ඒ ගැන පස්සේ කතා කරමු චිත්තය ගැන. ඒ ඉතින් මම මේ මම කියවන්නේ අර පොඩ්ඩක් කියන්න තියෙනවා කියලා සීලය ගැන ඉදා දැන් ওই කට්ටිය මේ සීල භාවනාව පටන් ගන්න ඕනේ. භාවනා කරන්න තමන් ළඟ මොනවහරි තියෙන්න ඕනේ. භාවනා කරනවා කියන්නේ වඩවා ගන්නවා කියන එකයි. දැන් ආර්ය සීලය තියෙනව නේද? ඔය මේ ආර්ය සීලය ඇති උනේ සද්ධාව තුලින් නේද? සද්ධාව තුලින්. මොකද සද්ධාවන්තයෙක් කපා යන්නේ නැහැ. හැබැයි සද්ධාව ආරක්ෂා කරගෙන තියාගන්නකම් ඈ. සද්ධාවන්තයින්ට කියන්නේ ආර්ය පුද්ගලයෝ කියලා. ආර්ය පුද්ගලයා අපායන් නැහැ. හැබැයි මතක තියාගන්න ඕනේ ආර්ය පුද්ගලයා 8 දිනක් ඉන්නවා 8 දිනාගෙන් පළවෙනි එක්කෙනා. කියන්නේ මොන්ටිසෝරියේ ඉන්න එක්කෙනා. එයා පිරෙහෙන්න පුළුවන්. එයා පිරෙහෙන්න පුළුවන්. මේ ශ්‍රද්ධාව ඇති වෙනකොටම එයා ආර්ය භූමියේ පිළිසිඳ ගන්නවා. තව ඉපදිලා නැහැ. එයා ඉන්නේ මොන්ටිසෝරි මට්ටමේ. දැන් මෙතන ඉන්න මොන්ටිසෝරි ළමයි හුඟක් ඉන්නවා. පළවෙනි පන්තියේ ළමයිනුත් ඉන්නවා. දෙවෙනි පන්තියේ ළමයිනුත් ඉන්නවා. තුන්වෙනි පන්තියේ ළමයිනුත් ඉන්නවා. උපාධිධාරී ඉන්නේ අන්ඩර් ග්‍රැජුවේට්ලා ඔක්කොම. ඈ ඉතින් මේ පළවෙනි පන්තියේ ඉන්න එක්කෙනා පිරිහෙනවා මේ මොන්ටිසෝරි මට්ටමේ ඉන්න එක්කෙනා. ඒව ආරක්ෂා කරගන්නත් මම කියලා දීලා ඇති. කියලා දුන්නා නේද? පිරිහෙන්නේ මක් නිසාද? වැඩ කටයුතු වැඩි නිසා. කම්මාරාමතා. බෞද්ධිකතාවය. ඉතින් මේ මේ සීලයම දිනු කරගෙන යනකොට ශ්‍රද්ධාව දිනු කරගෙන යනකොට මේ ලෝකයේ දුකක් නම් මොනවද ආයේ මේ මේ ගොඩ ගන්න දෙයක් තියෙනව නේද? ගොඩ ගන්න දෙයක් නෑනේ. ඉතින් මේ ගොඩ ගහා ගැනීම සඳහා නේ මිනිස්සු ඔය වැඩ වැඩි කරගෙන තියන්නේ නේද? ගොඩ ගහනවා, ගොඩ ගහනවා, ගොඩ ගහනවා, ගොඩ ගහනවා, ගොඩ ගහනවා කෙලවරක් නෑ. වැඩ. වැඩ විවේකයක් නෑ. ඇයි? මේක යථාර්ථය දැකලා නෑ, මේක දුකයි කියලා දැකලා නෑ ඒ කට්ටිය. ඒක නෑ ගොඩ ගහන්නේ. ඉතින් මේ ශ්‍රද්ධාව ඇති වෙනකොටම මේ රැස් කිරීමේ ව්‍යාපාරය අඩු වෙලා අස් කිරීමේ ව්‍යාපාරය හට ගන්නවා. එතකොට ඉතින් අර බහුකිච්ඡතාවය අඩු වෙලා අප්‍රකිච්ඡ වෙනවා. අප්‍රකිච්ඡ පුද්ගලයෙකුට තියෙන එක වැඩයි තියෙන්නේ. වැඩ අඩුයි. මොනවද නිවන් දකින්න වැඩේ විතරයි තියෙන්නේ. නිවන් දකින්න වැඩේ විතරයි තියෙන්නේ. කතකිච්ඡ කියලා කියන්නේ රහතන් වහන්සේ. ඔක්කොම වැඩ ඉවරයි. කතකිච්ඡ. අප්‍රකිච්ඡ කියලා කියන්නේ වැඩ අඩුයි. එයාට තියෙන නිවන් දකින්න වැඩේ විතරයි. ඈ බහුකිච්ඡයෝ කියලා කියන්නේ කාටද? බහුකිච්ඡයෝ කියන්නේ ප්‍රත්‍යඥයන්ට. වැඩ වැඩි. කොච්චර වැඩ කළත් ඉවරෙකුත් නැහැ, සීමාවකුත් නැහැ, සහනෙකුත් නැහැ, සතුටකුත් නැහැ. ඔහේ ඉතින් වැඩ ගොඩක පැටවිලා ඉන්නවා. කරන තරමක් කරන්නේ මේ අනුන්ගේ වැඩ. තමන්ගේ වැඩ නෙමෙයි. පඹජාගේ වැඩ කරන්නේ. පඹය හොදනවා, පිහදානවා, කවන්න දෙනවා, දින්ද දෙනවා, නාවනවා, බුදි කරවනවා නේද? පඹයගේ වැඩ ටික. ඈ තනියෙන් ඉන්න බෑ කිව්වම තවත් පඹය කිට්ට කරලා දෙනවා. එතකොට පඹ ගාලා ඉතින් ඊළඟට පඹ පැටව. පඹ පැටවුන්ගේ පැටවුත් ඉන්නවා. ඒ පැටවුන්ගේ පැටවුත් ඉන්නවා. හාමුදුරුවනේ දැන් මගේ පැටවුන්ගේ නම් වැඩ ඉවරයි මේ පැටවුන්ගේ පැටවුන් ඉන්නවනේ. උන්ගේ වැඩ. උන් ඉස්කෝලේ කියන්න ඕනේ, නාවන්න ඕනේ, රේඩියෝ දාන්න ඕනේ. ඒ නිසා භාවනා කරන්න ඉන්න වෙලාවක් නෑ හාමුදුරුවනේ. තමන්ගේ වැඩ කරගන්න වෙලාවක් නෑ. අනුන් වැඩ කරපුවා ඉන්නවා. නේද? අත්තනෝ කම්ම කුප්පානම් තමන්ගේ වැඩ ඉක් කරගන්න. මදයි ඉතින් පැටවුන් වැඩ කළාපුවාම ඇති නේද? ඇයි ඉතින් මෝඩකමට වැදගත් නැහැ කරත්තේ. ඉතින් අදින එකයි තියෙන්නේ. තේරුණා නේද? ඉතින් මේ මේ මිනිස්සු සතුටින් ජීවත් වෙනවා කියන්නේ අවුරුදු 25. මනුස්ස ජීවිතයක් ගත කරනවා කියන්නේ 25. ඈ ඒක මිනිහෙකුට හිතුණලු මේ 25 මදි කියලා. තවත් 25ක් ඉල්ල ගන්න ඕනේ කියලා ගියලු මහා බ්‍රහ්මයා ළඟට. ඈ මට කඩලා කියන්නත් පුළුවන් කතන්දර. ගොතලා කියන්නත් පුළුවන්. ඉතින් මහා බ්‍රහ්ම ළඟට ගියාද? ගිහිල්ලා මහා බ්‍රහ්ම රාජයාණනි මං දැන් 25ක් ජීවත් වුණා. මට තවත් 25ක් ඉල්ලගන්න ආවේ කිව්වලු. දැන් බ්‍රහ්මයාගේ කඩෙන් අරන් දෙන්නේ තියෙන එකෙන් ඉල්ල දෙන්න එපා. හරකට දීලා දෙන්නලු 40ක්. මහා බ්‍රහ්මයා. අරකට කතා කරලා. අරක මේ වගේ. උඹට බැයිද බෑට මේ ටිකක් ආපහු දෙන්න. කොච්චර ඕනද කියලා එවලු. 25ක් විතර නම් ඇති කිව්වා. අනේ ගන්න කිව්වලු. දැන් 4න් 25ක් අඩු වුණා. අරකට 15යි. දැන් මිනිහට 50යි. දැන් මේ 25 ඉල්ලගෙන ආවේ හරකයන් නේද? හරකයන් ඉල්ලගෙන ආව නම් අදින්න ඕනේ. ඉතින් ඇදපන්. අවුරුදු 25 ඉඳන් 50 දක්වා අදිනවා කරත් වෙනදලා. නේද? කරත්ති බැඳලා අදිනවා නේද? ඔව්. දැන් මූට ඇදලා ඇදලා තවත් මදි කියලා හිතුණනේ. ආයතරයක් ගියාලු. බ්‍රහ්ම රාජයානේ තවත් විදි පහක් ඇත්නම් හොඳයි කිව්වලු. දැන් ඉතින් මොකගෙන් ඉන්නද? බල්ලට දීලා තිබුණා 40ක්. ඈ බල්ලක් කල්පනා කර කර හිටියද අනේ මේකෙන් කීයක් හරි අඩු කරගන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා. බල්ලාගෙන් ඇවලු මේ ඔබට වැඩි 40ක් මේ 25ක් ආවව වෙන්න. අනේ බ්‍රහ්ම රාජයාණනි ගන්නේ කිව්වා. මට වැඩිපුර වැඩි වෙලා තියෙන්නේ කියලා. දැන් බල්ලයන් ගත්තලු 25ක්. දැන් අරුට දුන්නා අරන් ඵලයන් කියලා. දැන් ඉතින් බල්ලයන් ගත්ත නම් බලුකම් කරනවා මිසක් ආයේ හොංකම් කරන්න බෑනේ. දැන් ඉතින් 50 ඉඳන් 70 දක්වා බලුකම් කරනවා. බලුකම කියන්නේ මුර කරන එක නෑ නේද? මුර කරන එක නේද බලුකම කියන්නේ. අම්මේ තාත්තේ බත් ඉදිල ඇති ළමයි ටිකක් බලාගෙන ගේ දොර ඉඩ කඩන් ටිකක් බලාගෙන ඉන්න හොඳේ. හොඳා හොඳා හොඳා. බත් ඉදිල ඇති අම්මේ. බත් එහෙම වෙලා දීලා ගේ දොර ඉඩ කඩන් ටිකක් බලාගෙන ළමයි ටිකක් බලාගෙන ඉන්න හොඳේ. මුරු කිරීමක් නෙමෙයිද කරන්නේ? දැන් ඉතින් ඌට 75 කියලා. ඌට ඒත් මදි කියලා හිතනවා. ආයෙත් ගියා. අනේ බ්‍රහ්ම රාජයාමෙනි මට දැන් ගණන් නියම කරන්න නම් බෑ. තව කීයක් හරි ඉල්ල ගන්න කිව්වා රාගේ. මදි වෙලා. ඊට පස්සේ අර ගන්න බස්සට වෙන. ද බකමෝනානේ. ආ බකමෝනට කතා කළාලු. අනේ මේ කීයක් හරි දීපන් කිව්වා. කැමති තරමක් ගන්න දෙයි කිව්වා. ඉතින් පෙරක් කට්ටිය අවුරුදු 8ක් විතර අරගෙන ආවලු. එලක් කට්ටිය අවුරුදු 10ක් විතර අරගෙන ආවලු. පෙරක් කට්ටිය බස්සෙන් අවුරුදු 15ක් විතර අරන් ආවලු. ඉතින් කැමති ධර්ම කරයි යන්න කිව්වනේ. දැන් එතන ඉඳන් අම්මේ කෑවද? අම්මේ නෑවද? තාත්තේ නිදා ගන්න ඕනේද? දැන් ඉතින් බක කේන්ද්‍රී ගගා ඉඳලා බස් එක් වායේ කේන්ද්‍රී ගගා ඉඳලා නැරිලා යනවා. කතාව හැදුවත් හොඳ නේද? කතන්දරේ හොඳයි නේද? ඒකනේ මම වෙලක් වෙලක් බැයි නම් හදලා කියනවා බැයි නම් ගොතලා කියනවා. ඔව් ඔව්. කොහොම කිව්වත් එකෙන් වැඩක් ගන්න පුළුවන් නේද? එහෙනම් මතක තියාගන්න අපි මම නම් ඔය මේ ගොංකම් කළෙත් නෑ බලුකම් කරන්නෙත් නෑ මම. ඔව්. පසුකම් කරන්නෙත් නෑ මම. ඉදිරි ගාන කන්නයි ඉන්නේ යන වෑන්න. තේරුණේ? ඉතින් කොහොමදක් හිතේ තියාගන්න මනුස්ස ජීවිතය අපිට අවුරුදු 25ක් වගේ තමයි කාලයක් තියෙන්නේ. ඒ 25න් වැඩ ගන්න ඕනේ. තේරුණා නේද? වයසට යන්න යන්න මේ පඹයන් වැඩ ගන්න බැරුව යනවා. දැන් මගේ පඹය හොඳටම දුර්වල වෙලා තියෙන්නේ. ඉඳගෙන ඉන්නත් බෑ. ඔය කට්ටියටත් එහෙම නේද? සමය දුර්වල වෙන්න දුර්වල වෙන්න බණ භාවනා කරන්නත් බෑ නේද? ආන් ඒක නෑ. ඒක නිසා ඊටා ඉක්මනින් මේ පඹයයන් වැඩ ගන්න පින්නතුනේ. 25න් බැරි වුණා නම් 50න් ඉස්සල්ලාවත් තරක් ගන්න. 50න් බැරි වුණා නම් 75න් ඉස්සල්ලාවත් තරක් ගන්න ඊටා ගන්න. අනුන් වැඩ කරන්න නම් එපා. එච්චරයි. දැන් ඉතින් හොඳ කතන්දරයක් අහගත්තා නේද? <laughs> එහෙමනම් දැන් සීල භාවනාව කරන්න මෙහිමයි යමක් කරන්නටත් කලින් 17ක් තබා දෙපැත්තවත් බැලිය යුතුලු කොහොමදයි කියා. යමක් කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් නවතින්න බලන්න මේකෙන් මම මට හිතවත් වෙයිද අනුන්ට හිතවත් වෙයිද මං කරන්නේ නැහැ යමක් කියන්නටත් කලින් 17ක් තබා යමක් හිතන්නටත් කලින් 17ක් තබා දෙපැත්තවත් බැලිය යුතුලු කොහොමදයි කියා. වචනයක් පාවිච්චි කරනකොටත් හිතන්න මේකෙන් මට හිතවත් වෙයිද මේ වචනේ පාවිච්චි කළොත් අනුන්ට හිතවත් වෙයිද මම මේම හිතුවොත් Tamanට හිතවත් වෙයිද අනුන්ට හිතවත් වෙයිද ඒ වගේ දේවල් හිතන් දෙපා කියන් දෙපා කරන් දෙපා එච්චරයි ඊළඟට අනිත් පැත්තට යන්න ඕනේ දැන් කොච්චර නරක වැඩ වලින් අයින් වුණත් වැඩක් නැහැ හොඳ වැඩ කරන්නත් ඕනේ නේද අතෙන්දිත් හිතන්න මම මේ විදිහේ වැඩ කළොත් මට හිතවත්ද අනුන්ට හිතවත්ද ඒ විදිහේ ඒ වැඩ කරන්න මම මේ විදිහට කතා කළොත් මට හිතවත්ද අනුන්ට හිතවත්ද? මේ විදිහට කතා කරන්න. මම මේ විදිහට හිතුවොත් අනුන්ට හිතවත්ද? තමන්ට හිතවත්ද? මේ විදිහට හිතන්න. මේ මේක තමයි කුසල් කියලා කියන්නේ. මේක තමයි අකුසල් කියන්නේ. පාප කර්මයෙන් අයින් වෙලා කුසල් දහම් වඩ아가න හැම ඉරියව්වක් ළඟදීම සතියෙන් ජීවත් වෙන්න. දැන් මේ සතිපට්ඨාන භාවනාව ඉගෙනනවා නේද හැම ඉරියව්වක් ළඟදීම සතියෙන් ඉන්න කියලා. හැම ක්‍රියාවක් ළඟදීම ඒක තමයි ඉස්සල්ලා කරන්න ඕනේ. සීලය කියන්නේ ඕක තමයි. හැම ක්‍රියාවක් ළඟදීම සතියෙන් ඉන්නවා කියන දැනගත්ත හොඳ දෙයට අනුව ඉන්නවා කියන එකයි. මොකද දැන් දැනගත්ත හොඳ දේ පාප කර්මය නිසා පිරිහෙනවා, කුසල කර්මය නිසා දියුණු වෙනවා. එහෙනම් හැම ක්‍රියාවක් ළඟදීම හිතලා බලන්න මේක පාප කර්මයක්ද කුසල කර්මයක්ද? පාප කර්මයන් නම් එතනින් අයින් වෙන්න කුසල කර්මයන් නම් එතන ඉන්න දියුණු කරගන්න. මේකයි සීල භාවනාව කියන්නේ. හරිය කැමැති හරි ලේසි පින්නතන සිල් රකින්නවා කියන එක මන්නම් විනෝදාංශයක්. සිල් රකින්නවා කියන එක. හැබැයි කැමැත්තෙන් අකමැත්තෙන් දකින්නවා කියන එක අමාරුයි. තේරුණේ? දැන් කැමැත්තෙන්ම නේද ගත්තේ මේ තීරණය ගත්තේ. ඔව්. තීරණයකින්තරෝ ජීවත් වෙන්නත් බෑ නෑ නේද? එහෙනම් තීරණයක් අරගෙන ජීවත් වෙන්න. ඊළඟට හැමදාම නිදා ගන්න සූදානම් වෙලා එකපාරට ඇඳට වැටෙන හැටි නින්දියක් නෑනේ. පොඩ්ඩක් හිතන්න. මොකද්ද? තමා ගැන හිතන්න. අනුන් ගැන හිතන්න එපා. තමන් ගැන හිතන්න. තමා අද දවසේ ජීවත් වුණේ කොහොමද කියලා බලන්න. මේකට කියනවා ආත්ම ප්‍රත්‍යවේක්ෂණය කියලා. ආත්ම ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ තමා දෙස තීක්ෂණ බැල්මක් හෙලන්න ඕනේ. ඇයි මේ තීක්ෂණ බැල්මක් හෙලන්නේ? තමා නිතරම තමන් හොඳයි කියලා කියන්නේ. ආත්ම දිට්ඨියනේ තමා කියන්නේ නේද? ආත්ම දිට්ඨියෙන් නිතරම වහලා තියෙන්නේ, මුලා කරලා තියෙන්නේ. උඹ හොඳයි, උඹ හොඳයි, උඹ හොඳයි. උඹේ කිසි වැරද්දක් නැහැ. ආ කිසි වැරද්දක් නැහැ කියන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙකුට පමණක් නේද? එහෙනම් මේ උඹ හොඳයි, උඹ හොඳයි කියන්නේ බොරුවක් නේද? ඒ බොරු වලට අහු වෙන්න එපා. තීක්ෂණ බැලමක් එනන්න. ආත්ම ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ ආ මේකයි. හුඟක් මේ අපේ වැරදි දකින්න බෑ අපිට. ආත්ම දිට්ඨියෙන් වැහිලා තියෙන නිසා. කවුරුවත් පෙන්නුවත් පෙන්වේකට බැනුම් අහන්න වෙනවා. අපේ પરම්පරාව එක එක්කවත් වැරද්දක් කරලා නැහැ කියන්නේ. නේද? ඒ කියන්නේ අනේ අපි නම් කවදාවත් පවක් කරලත් නැහැ, කරන්නේත් නැහැ කියන්නේ. එහෙමයක් ඉන්නවා. අනේ අපි දැන් අපි නම් කවදාවත් පවක් කරලා නැහැ කරන්නේත් නැහැ ඒ කියන්නේ රහත් වෙලා කියන එකයි. බලපුවහම පව් ගුහාවක්. මේකවත් තේරුම් ගන්න බෑ. ආන් ඒකයි ආත්ම ප්‍රතිවේක්ෂණය කියලා කියන්නේ. තීක්ෂණ බැල්මක් කියලා නේද? අන්න ඒතර පැහැදිලිව පෙනේ Taman තුල භූමි දෙකක් තියෙනවා. රහත් වෙලා නැත්නම් භූමි දෙකක් තියෙනවා. මොකද්ද මේ භූමි දෙක? අකුසල භූමිය සහ කුසල භූමිය. අකුසල භූමිය අකුසල භූමිය සාමාන්‍ය ජනතාව වැඩි හරියක් ජීවත් වෙන්නේ අකුසල භූමිය තුල. ප්‍රසජ්ජන නෙමෙයි අපේ ඇත්තු නෙමෙයි ඈ. අපේ ඇත්තු නෙමෙයි. හ්ම්. ඉතින් මේ දැන් අපේ ඇත්තන්ටත් රහත් වෙලා නැති හන්ද තව අකුසල භූමිය තියෙනව නේද? හැබැයි අපේ ඇත්තන්ගේ ස්වභාවය මොකක්ද දන්නවද? අකුසල භූමිය තියනවා ගිය හැටි ආපහු දුවන අනිත් පැත්තට. බුද්ධම જાතියක්. අර අර ප්‍රත්‍යඥ නැත්තන්ගේ ස්වභාවය කුසල භූමියට යනවා. වැඩි වෙලා ඉන්නේ ආයෙ දුවගෙන යන අකුසල භූමියට. ඒගොල්ලෝ වැඩි හරියක් ඉන්නේ අකුසල භූමිය තුල. අපේ ඇත්තෝ වැඩි හරියක් ඉන්නේ කුසල භූමිය තුල. කලාතුරකින් අකුසල භූමියටත් යනවා. ඒත් යන්නේ කැමැත්තෙන් නෙමෙයි අකමැත්තෙන් යන්නේ. වහාම එනවා අනිත් පැත්තට ඇරිලා. මට කිංචිත් වෙන්න. <laughs> ඈ ඉතින් ආත්ම ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ ඒකයි. ඒ කරලා තීරණයක් කරගෙන නිදා ගන්න. ඒ කට්ටියට පැහැදිලිව පෙනේ අකුසල භූමිය තුලදී මොනවද Tamanට ලැබෙන්නේ? දැවීම, තැවීම, පරිහානිය, කරදර, කම්කටොළු ප්‍රශ්න අකුසල භූමිය තුල ලැබෙන්නේ. අපායක් බවට පත් වෙනවා නේද අකුසල භූමියේ ඉන්නකොට නේද? ආන් මේක දැකලා තීරණය කරගන්න. ඉතින් මොකක් හරි මන් දන්නේ මොන තීරණයක් ගත්තම මට කමන්නේ. කැමති තීරණයක් කරන් බුදිය ගන්න. මොනවද ගන්න තියෙන තීරණය? අකුසල භූමිය අතහල යුතුයි කුසල භූමිය කරා යා යුතුයි. සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි. මේ තීරණය ගන්න කුමක් සඳහාද? සිත පිරිසිදු කර ගැනීම සඳහා ශ්‍රද්ධාවන්තයෙක් නෑ නේද? දිව්‍ය ලෝක යන්නද? නෑ නෑ නෑ අපිට එපා. පඤ්ඤා සම්පatti නේවචය, සග්ග සම්පatti නේවචය නෙමෙයි ඈ. පඤ්ඤා සම්පatti නේවචය. අවදි වෙනකොටත් ඒ විදිහටම අවදි වෙන්න. ආත්ම ප්‍රත්‍යවේක්ෂණය කරන්න මම ඊයේ දවසේ ජීවත් වුණේ කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. හිතලා බලලා මේ විදිහටම තීරණයක් අරගෙන සිංහ පැටව ටිකක් වගේ නැගිටින්න. නැගිටලා ඒ තීරණයට අනුව ජීවත් වෙන්න. Taman ගත්ත තීරණේ දෙයයන් ආශ්‍රව කරන්න දෙන්නේ නෑ නේද? නෑ නේද? ඒක තමයි. අවුරුද්දක් බලන්න පින්නතුනේ මෙන්න මේ වැඩේ කරලා අක්ක අවුරුද්දක් බලන්න. ඔයගොල්ලන්ට පුදුම සැනසීමක් සතුටක් සහනයක් දියුණුවක් ඈ එන්න එන්න හොඳ ජීවිතයක් ඇති වෙයි පින්නතුනේ. එහෙම වෙන්න ඕනේ නේද? වෙන්න ඕනේ නේද? එතකොට කවුරු හරි ඇවිල්ලා කොහොමද දැන් සැපසනීප එහෙම? මක්කියයි දන්නේ නැහැ නේද? එන්න එන්න හොඳයි කියන්න පුළුවන්ද? පුළුවන් නේද? කියනවාද? එතකොට අනික් කෙනෙකුට ඊර්ෂ්‍යයි දෙන්නේ. ඊර්ෂ්‍යයි දෙන්නේ නේද? කමන්නේ කියන්න ඊර්ෂ්‍යයි දෙන්නත් එක්කලා. එතකොට ඒ කට්ටියත් එන්න තැන් මල් ළඟට. ආර්ය පුද්ගලයන්ගේ හැටි වුණාම තමයි. ආන්න ඕන වෙලාවක අපෙන් කොහොමද ආතුනේ රැකගැනීම කියලා. ආයෙ නෑ එන්න එන්න නැවන්න. ඊට වඩා අද හොඳයි. අදට වඩා හෙට හොඳ විය යුතුයි. තේරුණා නේද? ඔය කට්ටියටත් ඒ ශක්තිය ඇති වෙන්න තමයි මම මේ සීල භාවනාව දුන්නේ. පිරිසිදු සීලයක් මෙතන තියෙන්නේ. සීල විසුද්ධියක් තියෙන්නේ. මෙන්න මේ සීල විසුද්ධිය පදනම් කරගෙන අපි චිත්ත විසුද්ධියට යන්න ඕනේ. එතනින් දිට්ඨි විසුද්ධියට යන්න ඕනේ. තේරුණා නේද?